අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසටත් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රේම මහත්මයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදියට අවදනේ අද ප්‍රශ්න ප්‍රශ්න තියෙන්නේ 14යි හැබැයි ඊයේ සමහර යෝගාවචරයෙන් රික්වෙස්ට් කරලා තියෙනවා මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ කාලේ පැය දෙකකට පමණ සීමා කරන්න. ඒ නිසා අද පටන් අපි පැය දෙකකින් ඉවර කිරීමට බලාපොරොත්තුෙන් ප්‍රශ්න කිරීමටයි යන්නේ. හොඳයි ලියන ප්‍රශ්නත් සීමා කරන්නයි කියලා අපි කියමු. අන්න ඒක තමයි සමහර මට රික්වෙස්ට් එකක් තියෙනවා. ගොඩාක් දිගට ලිව්වා මේ ප්‍රශ්නේ කියවන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා කාලය ඉතිරි කරගන්න පුළුවන් තරම් කෙටියෙන් තමන්ගේ ප්‍රශ්නේ කියනවනම් හරි පහසු වෙනවා. මේගොල්ලෝ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඇසූ සක්මන් භාවනාව සම්බන්ධව විත්ති කූඩුවට නොපැමිණීම ගැන අනේ තරහ අවසර හාමුදුර තරහ අවසර එහෙමයි කියලා තියෙනවා තරහ අවසර කියලා කියන්නේ හොඳ ප්‍රකාශයක් අනේ තරහ අවසරයි ස්වාමීන් වහන්සේ කියන්නේ තරහ වෙන්න එපා කියලා මං හිතුව කැලලක් අඩුයි කියලා තරහ වෙන්න එපා කියලා අපිට තරහ අවසර ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තරහ වෙන්න එපා කියන එක තමයි ආයෙත් කියන්න ඕනේ ඒක දැන්. ඊයේ ඇසු සක්මන් භාවනාව සම්බන්ධ විත්ති කූඩුවට නොපැමිණීම ගැන අනේ තරහා අවසර හාමුදුරුවෝ. එය මාගේ ගති ස්වභාවය. within bracket පිරිසක් ඉදිරියේ කතා නොකිරීම. යයි මා අකමැත්තෙන් වුවද ඔබ වහන්සේට පවසමි. within bracket සමාජයේ මෙයට no personality කියලා කියනවා. හරිද වැරදිද මන් දන්නේ නැහැ. ආමුදුරෝ කියනවා වගේ ඔන්න ඔය දෙන දෙයක් කාලා වෙන දේ බලනවා දැන්. මා සක්මන් භාවනාව කළේ වම දකුණ ලෙසින් මෙනෙහි කරමි. සිතුලි සිතුවිලි ඇවිත් පසුව වම දකුණ નિરાයාසයෙන්ම નિરાයාසයෙන්ම දැනුණ හැටිත් ඊයේ පැවසීමි. මා නැවත සක්මන් කරන විට එය නිරීක්ෂණය කරන විට මාගේ වම් පාදයේ විලුම්භ ප්‍රදේශයේ කමා ඇඟිලි ඉස්සෙන තබන ආකාරය කමා මහපට ඇඟිල්ලේ යටිපෙදෙස කමා පාදයේ ඔසවද්දීම එය වමේ මේ දකුණේ දැනුනි. දකුණු පාදයට වඩා ඉක්මන් තරමක් ඉක්මනින් ඉදිරියට යෑමක් වමෙහි දැනේ. පාදයන් දෙකෙහි වෙනස සිත පිට ගියද වරහන් ඇතුළේ ශබ්දයකින් හොඳින් වැටහුණි. දැනට නිරීක්ෂණය කළේ මෙපමණයි. මෙපමණකි ඉන්පසු මෙනෙහි කරන්නේ කුමන ඉරියව්වද? හාමුදුරනේ. ඔබ වහන්සේ ඇතුළු අපේ ලොකු හාමුදුරන් වහන්සේටද පොඩි හාමුදුරන්ටද නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් මේ ඇති කරගත්ත එකලස කොච්චර පියවර ගාණක් ගෙනියන්න පුළුවන්ද නැත්නම් කොච්චර විනාඩි ගාණක් ගෙනියන්න පුළුවන්ද කියන්නේ කියන්නේ භාවනා ඉදිරි පියවර ඒකෙම මතුවෙනවා. ඒ නිසා මේ අමාරුවෙන් අඳුනගත්ත අලුත් නෑදෑයා අලුතෙන් අඳුනගත්ත මේ කල්යාණ මිත්‍රයා එහෙම නැත්නම් මේ සක්මන ප්‍රයෝජන දෙන්නේ වැඩි කල ඇසුරුවේ. මේකට කියන ඔයකට කියන ආසේවන ප්‍රත්‍ය කියලා. ඇසුර ගත්තා. යම්තම් අඳුනගත්තා. ඊට පස්සේ භාවනා කෘත්‍ය කියලා කියන්නේ භාවනා ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකම භාවිත කරලා බලනවා මේ ඇසුර ලබාගෙන තව කොච්චර වෙලා ඇසුර කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බහුලීකත කෘත්‍යයේ ඉන්නේ ඒකෙන් එන විශ්වාසයෙන් තමයි. ඉතින් ඒකෙදි වෙන කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ওই ක්‍රමේ හරිනම් තමයි තබන තබන පියවරේ ඒ ගති ලකුණු ස්වභාව ලකුණු වැටහෙනවනම් අන්නේ විස්තර වැඩි වැඩියෙන් දැකීමේ වැඩි පියවර ගාණක් වැඩි විනාඩි ගාණක් වැඩි තප්පර වැඩි පැය ගාණක් දිගට පාවිච්චි කරන්න කොට ඉටු කරන්න ඒක තමයි Taman ඒකට කරන අනුග්‍රහය. දෙවැනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී බොහෝ විට ශරීරයේ දේශ සමස්තයක් ලෙස දකිමින් සිත එකඟ කර ගැනීමට උත්සාහ කරමි. ඒ නිසා අරමුණ විවිධ විවිධකාර වේ. උදාහරණයක් අත් දෙක අත් දෙක දෙපසට පැද්දෙන ආකාරය දැකීම සිරුර දෙපැත්තට බර මාරු කරමින් යන ආකාරය දැකීම කකුල් දිගහැරමින් නැයමින් යන ආකාරය දැකීම පතුල් කවාකාරව ඔසවා තබමින් ගමන් කරන ආකාරය ආදී ලෙස බොහෝ විට මේවා දකින අතර අතරතුර හුස්ම වැටෙන ආකාරයේද සියුම්ව දැනෙන අතර අවට ඇසෙන කුරුල් නාද වතුර ගලා බසින නාද ආදී හඬවල්ද තිබුණද සිත මැදින් සිට මේ සියල්ල දෙස සමස්තයක් ලෙස දකින්න වැටහි. බොහෝ විට මේ தത്വයට පත් වූ විට ගමන નિરાයාසයෙන්ම සිදුවේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ වාගේ සිත එකඟ වීමක්ද කරුණාකර කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායස වේවා. ඔය මේක ඉස්සර ඉස්සලා කියපු ලියුමෙම ඉදිරි ගලණයක් කියලා ගන්න පුළුවන්. මේක සක්මන් භාවනාව පිළිබඳ මැද කියලා කියනවා. මේකට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. අපේ ශරීරය ක්‍රියාත්මක වෙන ආකාර මීට කලින් තමයි సంతාන පඤ්ඤත්ති. సంతාන කියන්නේ ස්නැප්ෂොට් එකක් වගේ ඒ වෙලාවේ ශරීරයේ තියෙන හැටි. ඒක ඊගාව චිත්තක්ෂණදී වෙනස් වෙන හැටි ඒක වෙන දෙයකට පරිවර්තන හැටි ආකාර පඤ්ඤාත්ති කියන වීඩියෝ ක්ලිප් එකක් වගේ. ඒතකොට සංඨාන පඤ්ඤාත්තියට ගිහිල්ලා තමයි ආකාර පඤ්ඤාත්තියට යන්නේ. ආකාර පඤ්ඤාත්තියට ගිහිල්ලා මේකට සාදර වෙච්ච ගමන් මේ ආකාරවල කෙලවරක් නැතිව තියෙනවා. අත එක ආකාරයක් අකුල එක ආකාරයක් වම් පය එක ආකාරයක් දකුණු පය එක ආකාරයක් හුස්ම තව ආකාරයක් ස්නායු පද්ධති තව මේක ආකාර කෙලෝරක් නැහැ ආකාර ගන්න වැඩි වෙනමයි කියන්නේ මේ සියල්ල වෙනස් වෙනවා කියන එකයි ඒ නිසා එකක් දැක්කොත් අපි ඒකට සටහන කියනවා නිකන් නිශ්චල සටහනක් කියලා. ඒක ඉතින් තියෙන විකාර රූප තියෙන. නමුත් ඒක ආකාරය බවටපත් වෙනකොට ඒ තිබුණු දේ අපි කියන්නේ ඇටසකිල්ල ගත්තා නම් නැත්නම් මස් පිටු ටික ගත්තා නම් ඉරියව්ව තිබුණ එක නෑ ඒක එක එක එක එක දේවල් වලට ආකාර වශයෙන් වෙනස් වෙනවා. මේකට සාදර වෙනමයි කියලා කියන්නේ සියරු එන්න පුළුවන් ආකාර වලට ඉඩ දෙන්න අරින්නේ. එතකොට මේක එකම අංශුවක්වත් කිසිම වෙලාවක ඉසුබලන් නැතුව කිසි වග විභාගයක් නැතුව පනුරිත්තක් වගේ දඟලනවා ගොජේ නලිනවා පේනවා. ඉතින් ඒක පේන ඕක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕනේ. ඔය එකෙක් කියලා කිව්වට ඒකා ඇතුලේ ධාතු වශයෙන් වෙනම රංගනයක් රඟපානවා. පද්ධති වශයෙන් වෙනම රංගනයක් රඟපානවා. උඩ කොටස යට කොටස වශයෙන් කලාපවල වෙනම රංගනයක් රඟපානවා. විශාල ආකාර පඤ්ඤාති කියනවා. අනේ ආකාර පඤ්ඤාත්තියට පුළුවන් තරම් හිතනොට දැන් මේක කොතරම්ද මමයා ඉන්නේ. කෝකටද මමයා කියන්න පුළුවන්. එකක්වත් නැත්නම් තන්නේ ක්‍රම හැම එකක්ම ස්වාධීන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ න්‍යාය පත්‍රයේ කිසිසේත්ම මගේ සුභ සිද්ධිය සඳහා නැහැ. ඕනි තරම් ආකාරයෙන් අරින්න ඔය එකම ආකාරයක්වත් මේ බලන්නගේ සුභ සිද්ධිය බලන්නගේ හිතසුව කිසිම දෙයකට වග වෙන්නේ. එයා සම්පූර්ණ ස්වාධීන ධාතුණ දහ සබාවං ධාරේති इति ධාතු කියලා කියනවා. ඒ එයා ඒ වග වෙච්ච ස්වරූපේට දහ පටවි ධාතුව පටවි ධාතුව වැඩ මේ වැඩ කරන්නේ මිනිහෙක් ඇඟේද මේ පද්ධතියේද ගෑණියෙක්ගේද එයා දන්නේ නැහැ. අන්නේ ආකාර සියල්ලටම සාදර වෙන්න බැරි මගේ ඇතුලේ මං ඇතුලේ මෙච්චර 80ක් ක්‍රුමිකුලයන් ජීවත් වෙනවා. මේක සෝම් කොටක් වාගේ. මේකේ විවිධාකාර සෙල්ලම් යනවා. ඉතින් මමයා කියලා කිව්වට මමද කොච්චර දන්නේ නැද්ද කියලා තේරෙන්න මේක දිහා බැලුවොත් ඊට පස්සේ ඒක අංග සම්පූර්ණව පැතිරෙන්න ඇරියොත් මේ ආකාරවල කෙලවරකුත් නැහැ. මේ ආකාර එකක් අනිත්‍යක් ගැන තකන්නෙත් නැහැ. ඒ මිනිහේ ඒ ආකාර කිසිම දෙයක් මමයා පිළිබඳව හැඟීමක්ම නැහැ. එයා වැඩ කරන්නේ සම්පූර්ණ වෙනස් න්‍යාය පත්‍රයකට. ධාතු මනසිකාරයේ කියලා චිත්ත නියාමයට, කර්ම නියාමයට, උතුණු යාමේට බීජ න්‍යාය නිසා බලාගෙන ඉන්නකොට අර තේරෙන පටන් ගන්නවා මේක එකම දෙයක්වත් එක විදියට එක ආකාරයට චිත්තක්ෂණ දෙකක් තියන්නේ. චිත්තක්ෂණේ චිත්තක්ෂණට ආකාර මාරු කරනවා. අන්න එක දකින්න මේ චිත්තේ සමීප කරලා බලන්න කියනවා. සාදර වෙලා බලන්න කියනවා. බොහෝ වෙලා බලන්න කියනවා. බලනකොට ආකාර පඤ්ඤාත්තිය ස්වභාව ලක්ෂණයට බොහොම කිට්ටුයි. ස්වභාව ලක්ෂණය පළවෙනිම වෙන්නේ විපරිණාමය. හුත්වා භවත ඇතු වෙන තිල යනවා. අනිච්චතා විපරිණාමතා ඉතින් ඒක අර මමයා කියලා දැකලා ඉඳලා දැන් මමයා කුඩු කුඩු සුණු සුණු වේගෙන යනකොට බොහෝ විට ඔක්කාරදනකයි මේක මේ කුණු වෙච්ච අසුචි වලක් වගේ පනුරිත්තක් වගේ ගොම වලක් වගේ එහෙම නැත්නම් ගොජ දාන එකක් වගේ රාකලයක් වගේ කිසිම වග විභාගයක් නැහැ රෑ දවල් නැහැ ආනේ ඒක වැඩි වෙලා පෙන්වන එක තමයි ඉතල කරනත් මං කිව්වේ වැඩි වෙලා මේක බලන්න. සමීපව බලන්න. උත්සන්න කරලා බලන්න. ඒකටයි පෞරුෂත්වය ඕනේ. ඒකටයි මේ අනුග්‍රහය කියන එක අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේක ඒ මූලික ස්වභාව ලක්ෂණ ආකාර පඤ්ඤත්ති, සංඨාන පඤ්ඤත්ති, ආකාර පඤ්ඤත්ති, ඊට පස්සේ ස්වභාව පඤ්ඤත්ති කියලා මේක මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මයික්‍රොස්කෝප් එකට දාලා එන්නේ එන්නේ එන්නේ ලොක් කරලා බලනවා වගේ. zoom in. ඊට zoom out තමයි බහිද්දා බලන එක. ඒක කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ටෙලස්කෝප් නැතුව තමයි බුදුජානනාංශෝක දැක්කේ. ඉතින් ඒ බැල්ම අපට බලන්න පුළුවන්. හැබැයි හරි පැත්තට දාලා ඒ පැත්තට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. අනුග්‍රහයක් දෙන්න ඕනේ. දෙනකොට කොයි වෙලාවෙ පේනවද කියන්න බෑ. මේක මේ සක්මනේදී පේනවට පරියන්කේදිත් වෙනවා. සමහරලාට වෙන මොනවා හරි වැඩක් කරගෙන ඉන්නකොටත් වෙනවා. ඉතින් ඒක නිසා Tamanට මෙලෙක් තැනින් පහසු තැනින් වැල යන හැටියට මේක දැක ගන්නා සුළුවට යෝගාවචරය අනුග්‍රහකරන යෝගාචරය කමඨහන සුද්ධ වෙලා තියෙනවා. සුද්ධ නොවුනොත් යෝගාචර දන්නේ දැන් මේකෙන් මොන විදිහට මම පිටින්න ඕනද ඒක යෝගාචරයේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුවරයාගේ දෝෂයක් කියලා කියන්නේ. ගුරු ගෝලයාක දන්නේ නැත්නම් ඒ ගුරුන්නගේ දෝෂේ. ඒකයි ගුරුන්නාන්ත කියන්නේ පුළුවන් තරම් ওই පණ්ඩිසාන්තේම පුළුවන් තාලෙට ඕක හෙලිකරනද එතකොට මම බලන්නම් හරි ගැසලා දෙන්න හෙලිකිරුවේ නැතත් ඒකත් මගේ දෝෂේ. උත්තරයක් නොලැබුණා නම් ඒකත් මගේ දෝෂේ කියලා ඒ මේ යෝගාවචරෝ එම්බ්‍රේස් කරනවා වැළඳ ගන්නවා. ඔය කරන උත්සාහය කරන දවසක කවදා හෝ පේන දේ පේන හැටියට කියන්නේ එදාට sannivedana සිද්ධ වෙනවා. හාමුදුරනේ ආකාර පඤ්ඤත්ති අවස්ථාවට හිත සමාධිගත අවස්ථාව කියලා කියන්නේ තැහෙන සමාධි වෙන්න ඕනේ සමාධිය උපරිමයට ගිහිල්ලා නැහැ තව නමුත් සියල්ල අමතක වෙලා තියෙනවා Taman දාපේකට හරියට එල්ල වෙලා තියෙනවා එල්ල උණයි කියන්නේ මේ ඔක්කොම අමතක වෙන්න ඕනේ එහෙම මේක කාගෙන යන්න ඕනේ මේක මේකට කියනවා අපිලාපන ලක්කන මේක ඇතුලෙන් ඇතුලට ඇතුලේ ලේසර් බීම් එකක් වදිනවා වගේ. ලේසර් බීමක් වැච්චි ගමන් පිටලෙල පුපුරනවා. පුපුරවස්සෙන් ලේසර් බීම් එක නෙවෙයි පුපුරනවා. ඒ වස්සෙන් ලේසර් බීම් එක නෙවෙයි පුපුරනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මේක මේ අවුවට වැස්සට අහු වෙන ගලක් ස්කේලින් වෙන්නේ පුපුරු ගහන්නේ. ඒ වගේ මේක ඇතුලට යනවා. දන්නේ නැත්තම් කල්ප ගානක් යනවා මේක සිද්ධ වෙන්නේ. දන්නවනම් මෙතෙන්ටයි එල්ල කරන්න ඕනේ මේකටයි පොහොර දාන්න ඕනේ කියලා උදේ දැනගත්තොත් දැන් වෙනකොට allele තම්බ ගන්න පුළුවන්. නැත්තම් ඉතින් භාගයට තැම්බෙනවා. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති අරමුණට කෙසේවත් යා නොහැකි ලෙස ඊයේ දිනේ ශරීරයේ වේදනාකාරී බවක් දැනුනේ. කොපමණ මෙනෙහි කළත් වේදනාව යටපත් කර ගැනීමට නොහැකි විය. නමුත් අද දිනේදී අද දිනේදී උදා වූයේ නොසිතූ දෙයක්. ආනාපාන සති භාවනාව කරන විට මාගේ දත් වලින් වයලින් වාදනයක් වැනි දෙයක් දැනෙන්නට පටන් ගත්තේ. එවිටද හුස්ම රැල්ල සිම් වී ඇති බව දැනෙන්නටද විය. තවද ටික වේලාවකින් වම් ඇසට පමණක් පෙනෙනසේ විදුලි ආලෝකයක් වැනි අති ප්‍රබල ආලෝක ධාරාවක් විටින් විට පෙනෙන්නට විය. එය පෑ භාගයක් පමණ විහිදුණු විහිදුවා ගිය බව දැනුණු අතර ඊ타මත්ම සියුම් ලෙස හුස්ම රැල්ලද අපිනින් අත්පිඳී බව දැනගතිමි. මේ කුමන අයුරින් විග්‍රහ වන්නේදයි නොදැනිමි. කරුණාවෙන් පහදා දෙන්නේ නම් තාමැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔ මේකෙදී සතිය කියන ඇහෙන් ආනපන දිහා බලන හැටි පුලිදි පේන්නේ නැහැ කියලා චෝදනාව වේදනාවට පේන්නේ නැහැ කියලා චෝදනාව අතර පස්සේ පේනවා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි පරියන්කෙත් තද බල වේදනාවක ජවනිකාවක් පෙන්න පස්සේ ඩෙන්ටල් dance එකක් පෙන්නනවා. ඔකට කියන්නේ ඩෙන්ටල් dance කියලා. වයලින් ගහන්න හදනවා දත්තත් එක. මේ ඩෙන්ටල් dance කොට ඊට පස්සේ ඇහැ විදුලි කොටනවා. මේ හතර පොලේ වැඩිම සතිය තියෙන කොතනද කියලා කිව්වොත් ඔන්න ඒකෙන් එනවා ඩිරෙක්ෂන් එක. ඒ ඉතින් මට කැඳවන්න වෙනවා උසාවිය. ඇස්වල තමයි ගොඩක් ප්‍රොබ්ලම් විදියට මට සද්ද පොඩක් වෙලි ගන්න. එතකොට ඇස් වලට ඇස් වල නලියන වෙලාව හොඳටම සතිය තිබුණා. හොඳට ලංකලා කතා කරන්න. එතකොට වේදනාව තියෙන වෙලාවේදී සතිය නැති අවස්ථාවක්ද? එහෙමයි ස්වාමීනි. එහෙමනම් දන්නේ කොහොමද මේ ඇස් වල නලියන නෙවෙයි වේදනාව තියෙන කියලා දන්නේ කොහොමද? මේ අර කලින් වෙච්ච සිද්ධිය තමයි කකුල වල තිබ්බ වේදනාව. කලින් වෙච්ච කියන්නේ? ඉස්සෙල්ලාම වේදනාව මට විඳ කොහොමටවත් මෙනෙහි කරගන්න බැරි වුණා මේ නෑ නෑ මං මං අහන්නේ වෙන මං අහන්නේ වෙන පැත්තක ඔය ආයෙ ගෙනියන්න හදන ලියාපු මානසිකත්වයට මම ලියාපු මානසිකත්වය අරෝරන්නේ නෑ මං කියන්නේ Tamanට වෙලාවක වේදනාවක් දැනෙනවා වෙලාවක ඇහන ලියනවා පේනවා වෙලාවක දතන ලියනවා පේනවා වෙලාවක ආනපානිනවා මේ හතර පොලේදී සතිය වැඩිම කාර්යක්ෂම සතිය වැඩිම කුසලතාවය දක්වන්නේ කොයි එකේද ඇස්වලදී එතකොට වේදනාව තියෙන වෙලාවේ සතිය නෑ කියලාද කියන්නේ දක්ෂකම අඩු වෙලා තියලාද කියලා කියන්නේ මොකද්ද තමන්ගේ නිරීක්ෂණය ඇස්වලදී තියෙනකොට මට වේදනාවක් දැනුන්නේ නැහැ නෑ නෑ මම වේදනාවේ හතර පොලක් මම පෙන්නන්නේ දැන් වේදනාව තියෙන තැනේදී මේ වේදනාව සතිය තියෙන නිසා තමයි දැනෙච්ච එකක්ද නැත්නම් සතියට අරියාදුවද සතිය තියෙන නිසා දැනෙච්ච එකක් ඒක නිසා මේ හතර පොලේදීම සතිය තිබිලා තියෙනවා තිබුණා වෙන්නේ ඕනේ තියෙන්න ඕනේ. ඉතින් මේකෙදි අපි මේ වගේ වර්ග කරන නිසා ඒ ප්‍රශ්නකුත් නැහැ වර්ග කරන නිසා අනවශ්‍ය චිත්ත පීඩාවක් ඇති කරගන්න මට ආනාපාන සතිය තිබුණේ නැහැ කියලා. අපිට වේදනා සතිය තිබිලා තියෙනනේ වෙලාවේ. දත්වල සතිය තිබිලා තියෙනනේ. ඇස්වල සතිය තිබිලා තියෙන නිසා ආනාපාන සතිය මොකටද ගන්නවද තියෙන එකක්ද කියන්නේ ඒකනේ තියෙන්නේ. කොයි වෙලාවෙ බැලුවත් යෝගාවචරය අවධානය ඇතුළට ගත්ත ගමන් මේ පේන හැම එකක්ම සතිය තියෙන බවට ලකුණක්. මේ තුල දේවල් බේරන්න යෑමෙන් choose choosing choice එක නිසා තමයි මේ දුක මේ හැම හැමදේම මෙච්ච ලස්සන කියන්න පුළුවන් උනේ මම හිත එළඹිලා තියෙන නිසා. ඒ එළඹිච්ච හිත පේනදී ප්‍රියමනාප සුඛ සුබ නෙවෙයි. ඒක අප්‍රියමනාප අසුබ අනාත්ම වුණත් මේක සතිය පිහිටන බවට ලකුණක් කියලා ප්‍රමෝදය පහල කර ගන්න පුළුවන් නේද? එතකොට ඒ එයාට යෝගාවචරයි කියනවා. මේ අනියමට අනපන බණ ගියා වේදනාව නියාවේ. වේදනාව බලන්න යනකොට දත්වල නියාවේ කියලා අපි මොනවද අපේක්ෂා කරන තාක්කල් තාම කාම භෝගී. එතකොට චෝදනා. එතකොට අරක බලන්න ගියා මේක හම්බුනේ කියලා. අක් නංගි වෙලා අක්ක දුන්නා. මගේ හිතේ දෙන්නම අරගෙන යන්නයි ඊවට පස්සේ මොකක්වත් නැහැ. මාමගේ හිතේ මාමරවා වැඩගන්න නන්දගේ හිතේ උන්දගේතුව බැඳ දෙන්නයි. නංගිගේ හිතේ අක්කවදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා කර්ම කවියක් තියෙනවා. කොයි එකක් සතිය නම් මට පේනවා මේ ලිපිය පුරාවට කන්දොස් කිරියාවක් තියෙනවා. චරිචුරුවක් තියෙනවා. හරි මම මම පෙන්නන්න හදන්නේ මෙච්චර කතා කරලා මේ වේදනාව තිබුණා කියන එකත් සතිය ප්‍රයෝජනයක් සතිය ඵලයක්. නමුත් අපි වේදනාව විශ්ව කරා මිසක් ආ ඒක තිබුණේ සතිය නිසාය කියලා අපිට පොලියන්නා වගේ ප්‍රමෝද වෙන්න තියෙන කාරණා මඟ ඇරලා. ඒ මොකද හේතුව අපිට අටුවචාන් වහන්සේලා මේක වෙන්නේ නැති වටලව ගත දෙන සතිය තියෙන හැමතැනම සෝබන චෛතසිකයක් කියලා සතියට අහුවෙන්නේ සුන්දර වස්තු විතරයි කියන කතාවක් බෞද්ධයට දාලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියලා නෑ. ඒක පැහැදිලිව සමිජි සූත්‍රයේ සහ හිමූලක සූත්‍රයේ සර්වත්‍යංශ වෙත්ත කපලා කියලා තියෙනවා. නමුත් අටුවා යුගයට එනකොට කියනවා සතිය සෝබන චෛතසිකයක්. ඒක පිටන්නේ සුන්දර පැත්ත විතරයි. ඉතින් අපි සතියට ගිහිල්ලා අපේක්ෂා කරන්නේ අර කාමභෝගයෙන් බලාපොරොත්තු වෙන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක. ඒ තියෙන තාක්කල් අපි ඩිස්ක්‍රිමිනේට් කරනවා. ඩිස්ක්‍රිමිනේට් කරන කෙනේ චූස් තෝරනවා. තෝරපු ගමන් පච්චත්තා. ඒකේ ලියුම පුරාවට තියෙන ගන්දොස් කිරියාව. ඉතින් අපි මේක කොයි වෙලාවක හරි තේරුම් අරගන්න ඕනේ මේ හැම දෙයකදීම සතිය අතින් බලනකොට සමානකමක් තියෙනවා. හැබැයි දකින්න දේ පැත්තෙන් බලනකොට අපි තාම අර සැප හොයන ගතිය තියෙන පරණ කණ්ණාඩියෙන් බලපු නිසා අතන සතිය බාල මට්ටමේ සතියක් මේක සතිය ඉහළ මට්ටමේ සතියක් කියලා සතිය ඇත්තටම එකඩක්වත් මායින් කිරිලක් නැහැ. ඒක නිසා වේදනාව තියෙන තැනත්, ඇහි නලියන තැනත්, හුස්ම ගන්න තැනත්, දත් නලියන තැනත් මේ ඔක්කොම වෙනද තේරෙන්නේ නැති දේවල්. සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ තේරෙන්නේ නැහැ මේ සතිය නිසා තේරෙනවා. මෙව්ව අතර වඩා හොඳ දේ බලන්න යෑම නිසා අපි ගමන බාධා වෙනවා විතරක් නෙමෙයි අපි අනවශ්‍ය බුදුජානක අපේක්ෂා කරපො නැති චිත්ත පීඩාවට ලක් වෙනවා. ඒක නැති කරන්න එකම ක්‍රමය තියෙන්නේ ධර්ම සාකච්ඡාව විතරයි. මන කියලා කොහොමඩක සුද්ධ කරන්න බෑ. භාවනා කළ කවදාකවත් සුද්ධ කරන්න බෑ. කල්පනා කළ කාම කවදාකවත් බෑ. අපි හේලි කරන්න ඕන. එලිකරුවට පස්සේ හරියටම දැකපු දේ ඒ විදිහට විවිචන විග්‍රහ කරගත්තට පස්සේ තේනවා අපේ හිත කොහෙන් හරි ඔක්කොම සමාසේ දුන්නා දුක තියෙන දේ අරගෙන ඒකම ඉස්මතු කර කර ලිපිය ලියනකොට ලියන්නේ ඒ ටික විතරයි. ලොක් කරන්නේ ඇඹිලි හරිය, පැංගිරිය හරිය, දුක් වේදනා දෙන හරිය ලොක් කරනවා. ඉතින් මම කියනකොට චරිචුරු කියන. දැකිය යුතු හොඳ පැත්ත දකින්නෙම නැහැ. ඉතින් ඒක මතු කරලා දුන්නාට පස්සේ උඹ දැන් ඒක පිළිගන්න කැමති නැහැ. සමහර පිළිගන්න කැමති. සුභවාදී හැඟීමෙන් ඉන්න කෙනා පිළිගන්න කැමති. එයාට ඕන කරන්නේ භාවනා කළා සැප හොයන්න. නෑ භාවනා කළා ඇති හැටි දැකීමනේ අපිට දෙන්නේ. ඒ නිසා මේ හතරම හොඳයි. දුක තියෙන වෙලාවේදී බොඩි නොලෙජ් එකෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. සතියෙන් SMS දාන්න. slowly, mindfully, silently. දාලා බලන්න සති ධාරාවක් ගන්නව පවත්වාගෙන යන්න කල හැකි. උපස්ථානයක් කරලා අපි සතිය පවත්වන එකයි කරන්නේ. මොකද කියන්නේ තේරෙනවද? කියමු බෑන තේරගත්ත දේ. මොකද තේරුම් ගත්තේ? වේදනාව තියෙන එක සතිය ප්‍රයෝජනයක් සතිය ඵලයක් කියලා දකින්න. ඇස්වල නලියවත්, දත්වල නලියවත්, ආනපානේ නලියවත්, වේදනාව නලියවත් ඒ ඔක්කොම සතිය තියෙන නිසා ලකින දේවල් අපි භාවනා නොකරන ඔය එකක්වත් වාර්තා කරන්නේ නැද්ද දන්නේ නැහැ. දැන් භාවනාවෙන් ලැබෙන හැම ප්‍රතිඵලයක්ම තුලිමුත් ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක හොයන. අර ඉදින්දා කාමභෝගී අදහස ඒ අන්ඩර්ලයින් ටෙන්ඩෙන්සි එක පේන්නේ. එහෙම නැත්නම් අපේ තියෙන මේ මේ අනුසේ වැඩ කරන හැටි. සත්‍ය පැත්තෙන් හතරම සමානයි. අපි ඒ තුලින් මේක හොඳයි මේක නරකයි කියලා ඉතින් බරපතල චෝදනාවල් කරනවා. ඒ චෝදනා කරන හැම එකක්ම සත්‍ය වර්ධනයට බාධාවක්. එහම අපිට ඒක ඥාණයෙන් පිටු පිටු දකින්න පුළුවන්. ඥාණය තියා ගන්නනේ සත්‍ය වේදනාව දැන්නත් මේකේ සත්‍ය ප්‍රයෝජනයක් සත්‍ය අධ්‍යයනයේ නිසා ලැබිච්ච දෙයක් කියලා ගියොත් ඇත්තටම වේදනාව ඔච්චර වේදනාවක් කරන්නේ. ඒකයි ඒකේ ලස්සනම කැලල. ඉදාට එතන මේ වේදනාව නිසා මම සත්‍යමත් වෙනවා. මේ දැන් ඵලයන් කිව්වා හිතන්නේ ඔය හේනලවිල්ල වගේම නෙවෙයි වේදනාවක් ආපෙලා සතියේ මේක සතිය නිසා මේක එන්නේ කියලා දැනගත්තොත් දැන් කියන්න පුළුවන් නම් සතියට ඵලයන් කියලා දන්නේ ආනපනේ නම් ඵලයන් කිව්වොත් යනවනේ. ආනපනේ පිටපයින් සතිය කැමතිනේ. වේදනාව පිටපයින් නැහැ. ඒ නිසා වේදනාව වගේ දෙයක හොඳ පැත්ත, අනුග්‍රහ කරන පැත්ත දැනගත්තොත් නිටතරම ඉන්නවනේ යා. ඒ නිසා වේදනානුපස්සනා කියලා වෙනම අනුපස්සනා ක්‍රමයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. ඒක ඔය සැප හොයන කෙනාට බෑ. ඒක ඔය මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ ඉන්න කෙනාට අහුවෙන්නේ මේ සත්‍ය පුරුදු කරගත්තාට පස්සේ අරක එන්න පටන් ගන්නවා. හොඳයි අපි යමු ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ අද දින පරියංක භාවනාවට ඉඳගෙන ඉඳගත් විට ඉරියව්ව මෙනෙහි කරමින් සිටියෙමි. වරහන් ඇතුලේ මම දැන් මෙතන ටික වේලාවක් යනතුරු සිත gederට රැකියා ස්ථානයට අතීතයට අනාගතයට සෑමතැනම දිවුවේ. සතියෙන් ඒවා දෙස බලා සිටීමේ පශ්චාත්තාවපයක් හෝ අමනාපයක් ඇති නොවේ. මේ සිතේ හැටි තමයි මොනවා කරන්නද ප්‍රශ්නාර්ථ ලකුණක් යන්න සිහිපත් වුනි. සතිමත්ව සිටීමෙන් ඉරියව්වම මෙනෙහි කළෙමි. ඉන්පසු සිත තැන්පත්ව යන අයුරුද සතියෙන්ම අවබෝධ වුනි. ටික වේලාවකදී කයේ ඇතිවන තදවීම, කමා චංචල, කම්පන, විදුලි සැර වැදීම් ඇතිවීමෙන් නැතිවීමෙන් යන අයුරුද බලා සිටියෙමි. ඉන්පසුව ඇඟ රත් වී මුහුණෙන් දහඩිය ගලා යන සැටිද ඉන්පසුව ඇඟ කම්පණය වී තද සීතලක්ද දැනුනි. මේවා ඇති වී නැති වී යන අයුරුද දුටුවෙමි. සතිමත් බවින් සිටි අතර මේ නින්දත් නොනින්දත් අතර වූ දේවල් ලෙස අත්දැක්කෙමි. නමුත් නිින්ද නොගොස් නොගොස් බව හොඳටම විශ්වාසය. කාය ක්‍රමක්‍රමයෙන් සැහැල්ලු වී නොදැනී යන බවක්ද වැටහුණි. නමුත් කිසිම බියක් නොදැනුනි. ඊටමත් ශාන්ත සුව පහසු බවක් දැනුනි. මෙසේ කොපමණ වේලාවක් සිටියාදයි කියා නොඇතහුණි. වරහන් ඇතුලේ උදේ 5ට පමණ භාවනාවට ඉඳගත්ෙමි. මෙසේ සිටින විට සීනුවක හඬක් ඇසුණි. ඈතින් ඇසුණි. මෙයට ඇස්සැරීමට අවශ්‍ය වූවත් ඇස්සර ගැනීමට උවමනාවක් නොතිබිනි. ඉන්පසුව ආශ්වාස රැල්ලක් ගන්නවාසේ දැනුනි. මෙම ආශ්වාස රැල්ලටම කයේ ප්‍රසාරණයක් ඇති වුණු බව දැනුනි. එසේ කීප වාරයක් ආශ්වාස ප්‍රශ්වාසයේ පසුව ඇස්සර ගැනීමට හැකිවිය. මෙම අත්දැකීම පෙර වතාවල ඇති වුවත් මෙතරම් හොඳට අත්විඳින්නටත් අත්විඳින්නට නොලැබුණි. සතිමත්ව සිටි නිසා මේවා අත්විඳින්නට පුළුවන් වූ අයයි සිතමි. මා සක්මන් භාවනාව නිතර කරන සහ සතියෙන් දවස ගෙවීමට උත්සාහ කරන කෙනෙක්මි. මෙම අත්දැකීම කරුණාවෙන් පහදා දෙන්නෙමින් ඉල්ලමි. නැතර මේක ඉදිරිපත් කළ දෙන තොරතුරු වලින් මම හිතන්නේ අහගෙන ඉන්න කාටවත් තේරෙනවා. නමුත් මේක හොඳයි කියලා හිතනවා නම් මේක පොඩ්ඩක් ඇක්සලරේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අනුග්‍රහ කරන්න පුළුවන්. මේකට උපකාර කරන්න පුළුවන්. ඔය ලිපියේ මුල කොටසේ පේනවා හිත පිට යාම් ගැන සඳහන් කරන උණුසුම් කම්පන චංචල ඉලෙක්ට්‍රික් ෂොක්ස් එන හැට විස්තර කරනවා. ටික වේලාවක් යනකොට පේනවා කය සංසිඳනවා ආනාපාන සංසිඳනවා. එතකොට සාන්ත බවක් එනවා කියලා. ඒ නිසා ඕනෙම සංසිද්ධියක හටගන්ම පැත්තක් තියෙනවා. ඊට පස්සේ ගෙවෙන පැත්තක් වෙනවා. ලියුමේ මුල කොටස කියන්නේ හටගන්ම පැත්ත ගැන. එතකොට පසු මැදට යනකොට ගෙවීම් පැත්තට රචනයේ මාරු වෙලා තියෙනවා. එතකොට සාන්ත කර තත්ත්වයක් එනවා. අවධානය වෙනවා ආයෙත් හටගන්න පැත්තට හිත දාලා. බෙල් දෙකේ සද්දයක් ආවා ආනපානයක් ආවයි කියලා. ඒ නිසා සිද්ධියක් පටු කර ගන්න පුළුවන් නම් ආනපානෙ ගන්න නැත්තම් සද්දයක් ගන්න සද්දිතිය හැම වෙලාවෙම ඉන්නේ නැහනේ. මොකක් හරි එකක් අරගෙන මේක ගෙවෙන පැත්ත විතරක් බලන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. ආධුනිකයෙකුට මේක කරන්න බෑ. ගෙවෙන පැත්ත බැලුවොත් ඉඳගත්ත ගමන්ම රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කැපුවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හිත පිට ගියාට පිට ගියේ කාපව නැවත එන එක සතුටක් නේ. පිට යන එක නම් කනදරයක් තමයි. කවදාකවත් ඕක අපේ හිත අල්ලන්නේ අපේ හිත ඒක අගේ කරන්නේ අපේ හිත ඒක ගැන වාර්තා කරන්නේ මේක ඉබේ එන එකක්ද මේ ඌමනාවෙන් ගන්න එකක්ද එහෙම නැත්නම් ආවට පස්සේ බලනකොට ඔය යනකොට දාලා ගිය තැනම වැඩ පොළ තියෙනවද නැත්නම් කවිසිලාද ආන්නේ ටික බලන්න එතකොට පිට යෑම කියන සංසිද්ධිය අවසානයේ කියන්නේ ඇතුළට එමනේ ආස්වාසය කියන සංසිද්ධියේ අවධානයේ ආස්වාසය ගෙවි යෑම ප්‍රස්වාසය ගෙවි යෑම එතකොට බලනකොට පේනවා මේ හට ගන්න හැම එකක්ම ගෙවෙන සුළු භාවයේ තියෙනවා කියන මූල ධර්මයට සාපේක්ෂව බැලුවොත් අපේ හිත දුක් ගන්න හිත පෘථග්ජන හිත සමුදේමයි බලන්නේ ඒක නිසා ਸਰවචනන් සඳහන් කරනවා හට ගන්න තාක් හටගන්නේ දුක ඉතින් එවනම් ඒ දුකේ ගෙවෙන පැත්ත බලපන් Nirodhe බලපන්. Nirodhe බලුවට පස්සේ පේනවා හටගන්න පැත්තෙන් ඥාන පරිමේකම හරි වැරදි හොඳ නරක ඔක්කොම තියෙනවා. ගෙවෙනකොට කොයි එක ගෙවුණත් එකම රසය. විමුක්ති රසය. ගෙවෙන පැත්තේ වර්ග ભેද, ಜಾති ભેද, ආගම් ભેද මොකුත් නැහැ. හටගන්න පැත්තේ හැමදේම තියෙනවා. මේක වේදනාවක්, මේක සද්දයක්, මේක හිතවිල්ලක් ඕනෙම දෙයක්. එහෙම නැත්නම් මේක රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කියලා. ගෙවෙන පැත්ත බලන්න. ඕනෙම වස්තුවක ගෙවෙන පැත්ත බැලුවොත් ඒක එකමයි බුදුහාමුදුරුවෝ දැකපු තාලෙමයි. රහතන් වහන්සේ දකින්න තාලෙමයි. ආර්යයන් වහන්සේ දකින්න තාලමයි. ඉතින් මේ දෙකම සමානව තියෙද්දී අපේ මේ කෙලෙස් වලට කැමැති හිත, දුක කැමැති හිත, දුක වඩන හිත, විචිත්‍රතාවය කැමැති හිත, වර්ග ભેදේ කැමැති හිත උල් කට උල් කර කර උපමා දම දම හට ගන්න පැත්ත කතා කරනවා. ඒ හට ගන්න පැත්ත එකක හරි ඉවර වෙන පැත්ත බලන්න කිව්වොත් එහෙම අනේ ඒක ඉවර වෙන්න ඉස්සලා තව එකක් හට ගන්නවනේ කියනවා. ඇත්ත තමයි. නමුත් ගෙවෙන පැත්ත බැලුවට පස්සේ බලනකොට හැම එකම ගෙවෙමින් තියෙනවා. කොයි එකෙත් එකම රසයයි තියෙන. ඉතින් ඔන්න ඔය හට ගන්න පැත්තට තියෙන රුචිය ගෙවෙන පැත්තට පරිවර්තන වීම තමයි යෝගාවචර ජීවිතයේ තියෙන තලතුණකම, දක්ෂකම. ඒක නිසා ඒ Nirodhe tatta විරාගයේ පැත්ත, ගෙවෙන පැත්ත බලන්න පුරුදු කරුවට පස්සේ ඒ යෝගාවචරයට ධර්මයේ තියෙන ඉහළම රසය තේරෙන්න පටන් ගන්නවා විමුක්ති රසය. මේ කිසිම දෙයක් ස්ථිරව ඉන්න දෙයක් නැහැ. නමුත් හට ගැනීම පැත්ත බැලුවොත් දුක දෙනවා. ගෙවෙන පැත්ත බැලුවොත් විමුක්තිය දෙනවා. ඉතින් අපි කවදද මේ හට ගැනීම ගැන කතා කරන නැත්නම් මුල්ගල් තැබීම ගැන කතා කර කර ඉන්නව වෙනුවට තමයි උපදිනව ගැන කතා කරනකොට ඔය හැම තබන මුල්ගලක්ම අපරාධි මුල් බැලන ආස්ට්‍රේලියාව යන. ඕව හැදෙන්නේ ඔය කොයි බබා හම්බුණත් මැරෙනවා. උදේ පාන්දර කාටද සන්නාලිය නෙමෙයි ඇඳුම වියන්නේ මේ ඊයේ ඉපදින කුරුඳුල් දුවටයි මේ සුදු සලුව වියන්නේ අන්තිමට කනකොක් පාටින් ඇඳ යාමේ මොකද මේ අප්සෙට් ගහගෙන සලුව යන්නේ ඒ දුවගේ සුදු මිනිය වහණ්ඩයි. ඒක ලියනකොට ඔක්කොම අඬා වැටෙනවා. කඳුළු පෙරෙනවා. ඒක නිවනක් තියෙනවා. ආන්දරේ අතන ගෙවෙන පැත්ත කියන්නේ දැනීමේ ගෙවෙන පැත්තද? අරමුණක අරමුණ හැම වෙලාවෙම බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. ඒකයි සංස්කාර කියන එක බුදුන්සේ පෙන්නන්නේ බෙල් ෂේප් කර්ව්. ඒකේ උඩම තට්ටුව විතරයි ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන්නේ. ඒක විතරයි අපි දන්නේ. ඒක කපල පෙන්නන්න පුළුවන් මේ ටික උඩ. ඒ ටික දැනෙන හරිය. නමුත් නොදැනෙන හරියක් තියෙනවා හට ගැනීම තා ගෙවීම. ඉතින් අර දැනෙන පැත්ත මැද පටන් ගත්තට පස්සේ බුදුහාම කියනවා දැන් බබාගේ මන අපේ මන අපේ ඇති හට ගන්න දකින්නේ. ඔය මුදුම කුඩුම්බියක් බලන ගමන් හට ගන්න පැත්ත පොඩ්ඩක් බලන්න. එතකොට සෙන්සිටිවිටි එක බහිනවනේ පල්ලයට. සෙන්සිටිවිටි එක වැඩි වෙන්න eBay. ඒ මට්ටමට රබාන හොඳට පදම් කරන්න ඕනේ. පදම් කරනකොට පේනවා දැන් සම්පූර්ණ ඔය බෙල් ෂේප් කර්ව් එකම පේනවා. නැත්නම් මේ පැත්තේ ටේල් එන්ඩ් එක පේනවා. උදාහරණයක් වශයෙන් හුස්ම රැල්ල ගත්තොත් හුස්ම රැල්ල ඇතිවීම හට හුස්ම රැල්ල කියලා කියන්නේ අපි මැද. ගොරෝසු තැන. නාස්පුඩු පුරවන යන තැන. ඒකත් අල්ලන්න බෑනේ. ඒක ඇල්ලුවට පස්සේ කියනවා ඒක නිතර එන්න අරින්න. ඒකල බලන්න කියනවා දැන් දන්නවනේ ඊගාට එන ආස්වාසයක් ගන්න. ඊගාට එන ආස්වාසයක් ගන්න. එහෙමනම් මේ ආස්වාසේ හටගන්ම බලන්න ඔය දැනෙන්න, Tamanට දැනෙන්න ඉස්සෙල්ලම කොහෙද එන්නේ කියලා. එතකොට ලොකු අවධානකින් බලන්න එපායි. ඉතින් අර පොඩි ආම්දුර කෙනෙකුට පස්සේ ආම්දුර කියනවා බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවධානයෙන් එය එන පෙර මග සිටියා හුස්මට අවධානය අපි යොමු කෙරුවා අරමුණක මුල මැද අග මම දුටුවා ක්‍රීඩකයා බෝලේ එනකන් ඉඳ ඉස්සලා බෝලේ අතින් එනකොල්ලා ස්ටඩි කරන්න එපායි ඒ වගේ ආනපනෙ කොහෙන්ද දෙන්නේ? ඒකට යන්න හදනකොට එයා සතිය පිහිටවන්නේ තාම ආපු නැති බෝලෙකටනේ. බෝලේ අතනේ නිකුත් වෙලා. තාම තමන්ගේ බැට් එකේ සීමාවට ඇවිල්ලා නැහැ. නමුත් මෙයා සකස් කරන්නේ ඒ එන බෝලේ බවුන්සර් එකක්ද? ෂයි බෝල් එකක්ද? ඔක්කොම කැල්කියුලේට් වෙන්න බෑ. ඒක මෙතෙන් ආවට පස්සේ බල්ල බෑ. ඒකට කියනවා අවධානය යොමු කරවන්න ඉසල බෝලේ මැදට බෙල් ෂේප් කවකේ උඩ කොන බලලා මේ පැත්තට යන්නේක. අපි මුල සහිත බලනවා කියන ඕක විද්‍යාව කියලා කියන්නේ ඔච්චරයි. ඒක දැක්කම මේ බැටිං කරගත්ත. හැබැයි ඊට පස්සේ කීත හැකි ඌ බෝලේ ගහලා තප්පර ගහන පස්සේ මම බැට් කරන්නේ. ඌ මොන බෝලයක් දැම්මත් මිනිහගේ බාල ඉවරනේ දැන්. උගේ අතින් බෝලේ ගිලිහිලා. ඊට පස්සේ බෝලේ න ස්ටඩි කරන්න නැතුව ඌ ෂයි බෝල් දාන්නේ, බවුන්සර් දාන්නේ කියලා ඕට බැලන වැඩක් නැහැ. එම් බෝලේ නිකුත් වෙලා. මේක ස්ටඩි කරන්නේ අපි. පිච් එකට බයිනවා, බෝලකාරයට බයිනවා, දවල් වෙලයි කියන කරනවා, බෑඩ් ලයිට් අපිල් කරනවා. මොනවා කෙරුවක්වත් අවධානයෙන් ඒ එන පෙර මඟ සිටියා. හුස්මෙට මන්තටින් අවධානය යොමු කරවා අරමුණක මුලැමැදාග මම වැතුවා. අවුරුදු 13 පොඩි ආමරු කෙනෙක් කියන්නේ. ඉතින් ඒ වගේ ඒක බැලුවට පස්සේ බුදුහාමර හොඳට ගෙනල ඔළුව අත ගාලා බලනවා අං කියනවද නැද්ද කියලා බලගෙන දැන් එහෙනම් අග බලපන් කියන. අතින් යනකම් පොලිෂ් කරලා කරලා ඔළුවේ බලනවා අං තියනද කියලා. අං නැත්තම් කියනවා දැන් ඔබට ඔය ඔය ඔය කැලිබර් එකේ ඔය ඔය ভাইබ්‍රේෂන් එකේ බලද්ද හැකි පටන් ගන්නකොට දකි කන තරම් සිංවේදී නම් ඒක මැද ගෙවාගෙන යනකොන බලන්න. එතකොට එයා බෝධිපා එයා ඉන්නේ සේක භූමියේ ආර්ය භූමියේ ඉන්නේ. හැබැයි මේ දෙකෙන් තමයි එකට මේ ෆෝම් කරන්නේ. ඒකේ වායු මේ කර්මණේ කරන්නේ වෝම් අප් කරන්නේ වෝම් අප් කරුවට පස්සේ ඒක මජ්ජේ සූත්‍රයේ ලස්සනට සරුවචයන් සඳහන් කරලා තියෙනවා ආස්වාද ප්‍රසවාසයේ මුල ඒකාන්තයක් නෑ මැද හොඳට පේන ගොරෝසු අන්තය ඒකාන්තයක් මුල ඒකාන්තයක් ওই දෙකම අතරලා අගැල්ලීම මධ්‍යම ප්‍රතිපදාව මේ ප්‍රශ්න කියවන එක න අප්සෙට් දැන් ඊගා ප්‍රශ්න මොනවා කියවයිද දන්නේ නෑ ඒක තමයි මට තේරෙනවා මේ ප්‍රශ්න කියවිල පැත්තක තියේදී දැන් අර තෝල්කකම පැත්තක තියෙන නඩුකාරකම් බාර අරගෙන ඊළඟ ප්‍රශ්නේ ආවදට ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා uh, reporting of a sitting meditation experience and question venerable dhammajeeva swamin wahansa Yesterday I, I sat down for sitting meditation immediately after an hour of walking meditation. I composed myself and within one to two minutes I was with the breath. At the same time, a wave of uh, vibrational energy enveloped my face, neck, upper arms and chest. Simultaneously, a, a mental picture appeared in multicolor with clear details. A beautiful house uh, near an expanse of water with a mother and a child. Full stop. I had never seen them before. They were moving about the house. This picture, this picture persisted in all its details for 45 to 50 minutes. During this episode, the sound of silence which I normally hear, increased in intensity and pitch. I checked my breath awareness throughout. It was present. The breath was hardly perceptible. Swamin answer, can you please explain what this means? Am I on the correct meditation path or is this a mental, mental observation? This happened to me four years ago at a retreat. The teacher was not able to give an explanation. Thank you and wish you the blessings of the Noble Triple J. So whenever the mind becomes aligned, whenever the faith, energy and the, uh, the mindfulness get aligned, uh, you are going to get a broader spectrum. So I will put it in this way. The faith, itself is the brightness of the screen. The energy is the episodes changing mm, frequency. Mindfulness is the, the dramatic uh, nature of the individual actor. Concentration is the broadness of the screen. And mm, uh, wisdom is the understanding these four. And therefore, whenever these things align, in the broader screen, at time mindfulness is there, vibration in the body is there, and the, the dream-like situation is there. So whenever it is happening, if you have a choiceless awareness, this is a kind of a concept. This is a reality. Mindfulness is a reality, this is a concept, and this vibration is in between. So when, when such a situation given, the, if you have any doubt or if you are a mature person, always go for the reality. Once the reality give you the confidence and if you are sure at any time I can go to the reality, therefore I am not bewildered, but still at the one corner, the concept is there. And in between you have the energy which can be a concept, can be a reality. So everything is there. Broader spectrum. Moment you have confidence, you let it happen as it is. But if you have any doubt, if you need any instructions, always take the refuge of the reality. That is the, what you know the history. That is the, what you know how you develop up to this point. So therefore, under such circumstances, untrained mind is attracted to the concept or dream-like thing. Because it's very dramatic. It is something novelty. So that is the way you get eccentric. Or oh, vibration is a the, that is the source out of that. Only these both can happen. That is the kind of primordial energy. This you are not still master enough. So best to go for the, the, the thing which you can verify, thing you know the history and let it happen. But when and where, listen carefully, when and where the confidence happen, don't seek the refuge of the reality. Let everything happen. Till the confidence comes, take refuge of your priority, uh, the reality. So therefore, the Lukuhamsa used to say, the breath has two functions. One thing is to anchor your mind at the early stage of your sitting. You apply again and again to the breath because that becomes your benchmark. That become your reference point. And once that is become, ultimately when the faith, energy, mindfulness come aligned, and then the broader picture happen, there this bewilderment can happen. Bewilderment is a challenge. It's a, it's a task. When there happen, again mindfulness on the breath become point where you can verify and see, I am not dreaming. I am not fantasizing. I am, I am not in a hallucination. This is verifiable. So this is the second task of the second utility value of the breath. And after that, even that is not necessary. You have so much of confidence, let that the concept be as concept or reality be as reality or basic energy be there. Who cares? I have my faith, I have my confidence. Till that, make you the primary object. So this picture is uh, are you saying that this picture is a kind of thought or? Concept. A concept. It's a concept because our mind is talking with the uh, pictures. It is talking with epithets. So not only he has seen the picture, but he has also observed so many activities going on. For, that means he has given so much priority for that rather than your primary object. He is at danger now. The Buddha mentioned චක්කුණා රූපන්ති ස්වානේන නිමිත්තක් ගායි හෝති නාන බියංජනක් ගායි හෝති යත්වාදිකරණ මේතං අසංගතං වේරන්තං uppajjati පාපකා අකුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං භාවනා කර කර ඉන්නකොට when you are doing meditation this kind of a visual thing happen you buddha says don't go in detail don't go take uh, object out of that Moment you're going to do, seek detail and digest it, unreasoned defilement is going to arise. Knowing that, don't let unreasoned defilement to arise, so that don't look at the details of it. Don't go for the characters. Don't go for the manners. They are very attractive than the reality. So this is the point, the yoga, yogi is, is the nibbana, is the hell. So which one you are going to select? So the yogi has a choice there, the will, the, the volitional selection. So they are naturally, safety is with the reality which helps you to come up to that point, that your primary object. So it's very subtle, it's, it's a, such a uh, challenge, it's such an important issue. So yogi, when it is going to happen, you don't know. The multivarious, varietal, broad spectrum picture is coming. And when it is happening, you must understand what is your ajyatta gochara aramuna. Your safety place is called oasis. It's called undefiled thing. It's called pure thing. And this time there are some attractive thing. Very dramatic. And it is naturally pulling. So there you have a chance. You have to understand if I am not instructed, this is more dramatic, this is more magnetic, this is more pulling. But if I am advised, if I have any choice, my refuge, my security is with the primary object. It is boring. It is not so attractive. It is like a married wife. I am not explaining what you are going to see. So therefore, under such circumstances, abide by your primary object. So in case of married married wife, you know, we can hear uh, wife shouting all the time. Yeah, that is, that is that is that is you have the you have the person married, not the wife marrying you. So you have to you are answerable. Picture like this, son. That is sure. That is that I have both sure, sure because I am unmarried. You understand? If you are unmarried, you have a complete option, full option. But you are the person get hooked up. තේරලා තියෙන්නේ මේ ආම්දුරු කලින් හම්බුනේ නැහනේ අපිට. ඒක ඒක තමයි. මේ මෙතෙන්ද වැඩිපුර ගෑනු කට්ටිය ඉන්නේ මොකද කියලා දන්නවද භාවනා කරන්නේ? ඒගොල්ලෝ දන්නවා ආම්දුරු කලින් හම්බුනන්නේ වැඩි තට්ටු. It's only භාවනා මධ්‍යස්ථාන කියලා you go and see all the time 80% female. ආන්දරේ දැන් මෙතෙක් අහපු ප්‍රශ්න වලින් එක එක්කනාට එක එක විදිහ අත්දැකීම් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ මූණේ බොම් පිදුවනවා, ඔළුව නලියනවා, গিitar ගහනවා, අරවා මේවා එක එක ඒවා හම්බුනේ. දැන් මේක දැන් හැමෝටම වෙන වෙන ආකාරයේ අත්දැකීම් ලැබිය යුතුද නැත්නම් මේවා කාටත් ලැබිය යුතු අත්දැකීම්? පොදුවේ වට කියනවා රූප සංඥා කියලා. එක එකන එක එකන ඒවට වැලියුස් දෙනවා. දැන් මේ කාම ලෝකයේ එක එකනාගේ හොබීස් වෙනස්නේ. බුදුහාම කියන කෙලස් කියලා. ඔක්කොම කෙලස්. හැබැයි යා කියන මේක මට කෙලෙසයක් නෙවෙයි. මේක නැත්තම් මට ඉන්න බෑ. මේක තමයි මගේ හොබිය කියලා. ඉතින් එයාට ඒක ජීවිතයක් වගේ. ඉතින් ඒ නිසාට පොදු නමකුත් තියෙනවා මේකට පෞද්ගලික නමකුත් තියෙනවා. එක එකනට බත් වෙන ටික උනා චිත්ත නියාමයක් වතන වැඩ කරන්නේ. concept එක එන්න පටන් ගන්නවා. reality එක මේ පැත්තේ තියේදී අරසාවට තියේදී අපි concept එකට දුවලා අපි අන්තිමට පටලවා ගන්න හැටි බුදුහාමරණ පේනවා. බුදුන්සේ කියනවා අමාරුයි. ওই දෙක දුන්නාට පස්සේ ඇත්තටි මිනිස්සෙක් දුවන්නේම ඕකට තමයි. ඒක ෂුවර්. ඔබට පුළුවන් නම් ඕක තමයි ওই සීල ශික්ෂාව නෙවෙයි මේ. ඒක මෙතෙන්දී අදාළ නැහැ. දැන් මේ මේ ප්‍රඥා ශික්ෂාවට යන්නේ දෙකක් තුනක් තියෙනවා. මේ තුන තියෙන එකේ what you see that you are. ඔබ මේක කැමති නම් ඔබ කාමයට කැමති. ඔබ මේකට කැමති නම් ඔබ අරසයි. මේ එනර්ජි එක තමයි මැද තියෙන්නේ. ඒකෙන් තමයි මේ දෙකම හැදෙන්නේ. ওই ভাইබ්‍රේෂන් එක. එක එක නයි එක එක විදිහට දකිනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මගේ එකම ඩියුටි එක තමයි ඔතෙන්ට ගියාට පස්සේ සම්පූර්ණ soul responsibility upon you. I have nothing do can do. I am completely separate person. So I am not the savior. I am giving you advice. On the spot you have to put the correct switch. ආම්දනේ එක්කනාට මේ දැනෙන ප්‍රමාණයන් තමන්ගේ තියෙන කෙලෙස් මට්ටම් අනුවද වෙනස් වෙන්නේ. ඒකට කියන්නේ parallel universe කියලා. දැන් කැවස් තියෙකේ universe කියන කතාවක් තියෙනවානේ. මේක සූර්ය ග්‍රහ මණ්ඩලය. ඒ වුණාට අපි හැම කෙනාම ජීවත් වෙන්නේ අපේ අපේ ලෝකෙනේ. ඒක නිසා මේ මේක ඇතුළෙම දැන් ලෝක කීයද? හැබැයි මෙයාගේ ලෝකේ මට කියන්නේ ගියොත් ඉතින් communication upset. මොකද මම ඉන්නේ මගේ ලෝකයක් බැහැලා. එයාට සිද්ධ වෙනවා මම මගේ ලෝකෙන් ඇදලා අරගෙන යාගේ ලෝකෙට දාන්න. කෝකත් දෙකම පිස්සුනේ. ඒ නිසා තේරුම් ගත්තොත් ඔබ තව ජීවිතයට ඇඟිලි ගන්න හදනවයි කියන්නේ මොන අවුලක්ද කියලා. එයත් ඉන්නේ දැනටම අනාගන. උඹත් ඉන්නේ අනාගන. ඒ මන්දිරට ගිහලා උඹ අනුන්ගේකට ඇඟිලි ගන්න හදනවා. බුදුහාමුදුරුවෝ විතරක් දන්න නිසා ඇඟිලි ගන්න කියන නිසා කියනවා මේ එක එකනා තමන්ම වාගත්ත ලෝකේ ජීවත් වෙන්නේ. ඒක එයා හිතන එක ලොකුම අයිතිවාසිකම කියලා බුදුරජාණන්සේ කියනවා. හැබැයි ඉන්නේ හීනෙක, ඉන්නේ ඩෝප් වෙලා. ඉන්නේ මත්තල මොන් දන්නවනම් මේක මේ තමන් ජීවත් වෙන හීනෙක කියලා. සු කවදාරි අහවෙන්නේ මොකද්ද යථාර්ථය කියලා. දැන් දැන් දැන් හොයන්න වෙලාවක් නැහැ. මොකද තමන් මේ මවාගත්ත ලෝකේ වැඩිසිකවත් ඉවර නැහැ නේ තාම. ඒකත් අතෘප්ති කරවන්නේ මැරෙන්නේ. යථාර්ථයක් හොයන්න වෙලාවක් නැහැ. දැන් බුදුරජාණන්සේ පෙනී හිටිනවා. උඹලට මාව පේනවද? මෙන්න පුළුවන් නම් ඕක හීනයක් බව දැකපන්. එච්චර භයානක චැලෙන්ජ් එකක් නෑ ජීවිතේ. කාට හරි කිව්වොත් උඹ ඉන්නේ මවාගත්ත ලෝකෙක. නැත්නම් උඹට පිස්සු කියලා විනාශයි. ආම්දුනි මම හිතන හරි වැදගත් කාරණයක් ඒක මොකද අපි පොත්වලත් කියලා තියෙනවා මේ කියන එලි දකින්න අර එහෙම කියලා. සමහර වාඩි වෙන්නේම ආම්දුනේ එලියක් බලාගෙන. මගේ ජීවිතේට එලි දැකලා නැහැ හැමදෙන භාවනා කරලා. එලි දැකලා නැහැ මේ අනුලා කියන්නේ ලයිට් පිල කියලා නැති. ඊළඟ ප්‍රශ්නෙට යන යනවා හැමදෙන. ඒක හොඳයි. තමයි හැමදෙන ලයිට් බිල් එක ගෙවපු නැති කතාව එක රිපීට් එකේදී උනද යන්නේ. ඒ දැන්ලා තමයි මට කිව්වේ. මං ඉතින් කීප වලකට කිව්වා. මේ ළඟදී කියනවා මේ එක්කෙනෙක් කිව්වා මේ මේදී ඕක්ලන්ඩ්ේ කනාමැතිලියක්වත් දැක්කේ නැහැ කිව්වා. <laughs> ඉතින් මං කෝ මේ වගේ ප්‍රශ්නයක් ආවා. අපි යන්නේ ඩයිනින් වල ඒ නෝනා මාත් එක්ක කියනවා. පොඩ්ඩක් ලයිට් බිල් එක බලන්නයි කියලා. ලයිට් බිල් එක ඉවරට පස්සේ එළියට. මම හිතන්නේ සභාවට ඒක මම ඉතින් ඉක්මනින් ඒ කතාව කියන්නම් මේ තුන් අපි මමත් එතන හිටියා. අපි තුන් දෙනෙක් කතා කරගෙන හිටියා. එක යෝගාචරෙක් කිව්වා අනේ මට ඉස්සර නම් හොඳට ලයිට් පේනවා. දැන් පේන්නේ නැණි කියලා. එපාර එතන හිටපු තව යෝගාචරෙක් මේ මේ මේ එතන ඉන්න හැම මේ ඉන්නේ මේ මේ නෝන. නෝන කිව්වා එහෙනම් ඔයා ලයිට් බිල ගෙවලා නැත්නම් ඇති කියලා. ඉතින් මට ඒක කිව්වේ අනුලා. මම කියන්නේ දැන් අනුලා මට කියලා දුන්න පාඩමක් විදිහට තමයි මම කියන්නේ. නේ අපි එන උන බේරමු දන්ලටම අල්ලටම වැඩිච්ච අය වදින වැඩිලා. හරි ආන්දර ඊළඟ ප්‍රශ්නේ කරු ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාව වඩන්නෙක්මි. මගේ සිත ඊට ටික වේලාවකදී සමාධියට යන අතර සමාධියේ යම් ප්‍රමාණයක කාලයක් සිටීමටද පුළුවන්. සමාධිගත වූ සිත සමාධියේ නොඇලී විපස්සනා භාවනාව දෙසට යොමු කරගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් යටහත් පිළලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔය මේ ඔය කියන සමාධිය ಜಾති දෙකක් තියෙනවා. ඒක පටන් ගන්න ඉස්සලා කියන්නේ සපත සමාධි විපස්සනා සමාධි කියලා. සමත සමාධියේ තියෙන දුර්ලභමක් විදිහට පෙන්වන්න පුළුවන් ඒක හරි මැග්නටයිසින්. ඒක නිකාන්තිය කියන ධර්මතාවයේ තියෙනවා. ඒක නැති වෙච්ච වෙලාවට අඬනවා ලැබුණාම සතුටු වෙනවා. ඒ ටිකක් බරපතලයි සමත සමාධිය. විපස්සනා සමාධියේ සමාධියත් අවශ්‍යයි. ඒකට කැමැතියි. හැබැයි යා දන්නවා මේ සමාධියෙත් මුලැමැදාක තියෙනවා කියලා. හට ගන්න වෙලාව බොහොම සැපයි. ඉන්න වෙලාවේ සැප නැති වෙනකොට දුකයි කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ තියෙන සමාධිය දැන් තමන් ওই බුද්ධ විදින සමාධිය ඇති වෙනකොට පවතිනකොට සැපයි නැති වෙනකොට දුකයි කියන සමාධියක්ද නැත්නම් ඒ බව දැකලා ඒක පිළිගන්න කැමැති සමාධියක්ද කියලා කිව්වොත් මම හිතනවා ඒක සබාවට අත්දැකීමක් වෙයි අතරේක තොරතුරක් වෙයි කියලා. මොන જાති සමාජයක් ගැනද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මේ මට එහෙම දැන් මම ඊයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මේ මට මගේ අර ශරීරය නිකන් දෙපැත්තට ඇදිලා වගේ ගිහිල්ලා මාව නිකන් ගැස්සිලා හැරිලා වගේ ඉතින් මට දැනගන්න ඕනේ මේ ඇත්තට මම විපස්සනාව විදිහට මම විපස්සනා භාවනා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද්ද ඒ දෙකේ විපස්සනා භාවනාවේ සමත භාවනාවේ තියෙන වෙනස නැත්නම් මොකද අපි හරියටම කරන්න ඕනේ? ඔය අපිට මං කියපු එක මම නැවත වෙන විදිහට කියනවා. යම් වෙලාවක සතිය පැවැත්මක් අයිතුනොත් සතිය කියන්නේ බොහොම කැඩි කැඩි යන එකට කියනවා අක්ෂණ මාත්‍ර සතිය. නැත්නම් බෙයා ඇටෙන්ෂන් කියලා ඒක ගැම්ම ගන්නෙ නැහැ. ඉතින් අපි අනුග්‍රහ කරනවා පුළුවන් විදියට ඒක වැටි වැටි ඇවිදින බබා වැටෙන්නේ නැතුව ඇවිදින පුරුදු කරන්න. ඒක තමයි සති අඛණ්ඩ භාවය කියන්නේ සතිපට්ඨානය කියන්නේ. ඉතින් ඕක තමයි සමාධිය කියන්නේ. කැඩි කැඩි වෙච්ච සතිය කාගේවත් උපදේශයක් නැතුව ආධාරයක් නැතුව ඒක දිගට යන්න පටන් ගන්නවා. කම්බේ ඇවිදිනවා වගේ, බයිසිකලයක් පදිනවා වගේ. එහෙම නැත්නම් වැටි වැටි ඇවිදින බබෙක් වගේ. එතකොට එයාට කියන්න පුළුවන් මට මේ පියවරෙන් අතෙන්ට යන්න පුළුවන් කියලා අන්න වගේ විශ්වාසයක් එනවා. එහෙම සමාධි જાති එකයි තිබුණ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා බුදුහාමුදුරුවෝ අලුත් එකක් හඳුල්ලා දුන්නා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සලා තිබුණකට සමත සමාධිය කියන එහෙම නැගිටලා යන්න පුළුවන් ගමට එයා ප්‍රිය කරනවා. ආයේ බැරිවිලා හරි වැටුනොත් විශාල පාඩුවක් වෙච්ච විදිහට සලකනවා. අයියෝ මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය. හදාගත්ත සමාධිය කියලා. මොකද බුදුරජාණන් සඳහන් කරා ඔය සමාධියක් තියෙනවා. එහෙම වැටුණට නැවත හදන්න පුළුවන් බව දන්නවා. කැඩෙන එක කැඩෙනවා. ඒක ස්වභාව ධර්මේ මම කැඩුණට ගණන් ගන්නෑ මම බලන්නේ කැඩුණයි කියලා පශ්චාත්තාප වුණොත් හදන්න මට ක්‍රමසාවිදි පහළ වෙන්නේ නැහැ කැඩුණයි කියලා පශ්චාත්තාප නොවි හිටියොත් මයිලක තියෙන ලක්ෂයක් ක්‍රමසාවිදි මේක හදන්න එතකොට ඒක අපි කියන විපස්සනා සමාධිය කියලා. ඒ කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධිය. ඔය දිගට බලාපොරොත්තු වෙන කැඩි කැඩීමයි එන්නේ. දන්නවා ඒක. කැඩිච්ච අවයි ගන්නත් මං හදනවා. එතකොට පළවෙනි එක ලැබීම දුක සැපක් නැතිවීම දුකක්. මේ දෙවෙනි එකේ එහෙම නැතිවීම දුකක් කරගන්නේ මොකද ඥාණය යාට උදව් කරනවා. කැඩෙනවා. ඒකට මම ලෑශ වෙලා යන්නේ. මම ඒ විතරක් නෙවෙයි ඥාණය පාවිච්චි කරනවා කැඩිච්ච එක හදන හැටිත් කාටවත් අහන්න නැතුව. අන්නේ දෙකෙන් දෙවෙනි සමාධිය සෙල්ලක්කාර සමාධියක් කියලා මම කියනවා. අන්නේ සෙල්ලක්කාර සමාධිය සැප නැහැ. අර සමාධිය විතර සැප නැහැ. සූස්තිය නැහැ කියලා මම කියන්නේ. ඒක ටිකක් නරක වචනයක්. ඔය ගැහුවට පස්සේ උන්ට වැදිලා කුමාරපදමට ඉන්නේ සූස්තිය නිකන් ආතල් එකේ. මේකේ ආතල් එක නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අදත් මම ඒ අත්දැකීමක් අත්දැක්කා නිකන් එතෙන්ට ගියාම මට හරිම සතුටුයි. ගොඩක් මම සතුටින් හිටියා ගොඩක් වෙලා. I think um ඒ සතුට අත්විඳ ඒක දැන්. ඒකෙන් අයින් වුණාමත් මම ඒ සතුට ඒ සතුටක් තිබුණා ස්වාමීන් වහන්සේ. නෑ ඒ අයින් වෙන වෙලාවේ Tamanට ඒ අයින් වීම Tamanගේම දරුවා Tamanගේ අත් දෙකේ මැරෙනවා බලාගෙන ඉන්න පුළුවන්. දැන් මේ දරුවා වදන්න විතරයි කැමති මැරෙනවා දකින්න කැමති නැත්තම් උණ්ඩට අම්මා කියන්න බෑ. ඒක මාතෘත්වය නෙමෙයි. මාතෘත්වය කියවනත් ඔය තුනම බාර ගන්න සන්නාලියනේ සන්නාලියනේ කාටද මේ හිමිතිරි යාමේ යන්ත්‍ර කියන්නේ ඒ ඊයේ ඉපදෙන කිරි දුවට තමයි. ඒ ඉතින් මල මල ගෙදෙට්ට මේ මගුල් ගෙදෙට්ටත් එවුවා රෑන ගිරාතට සේම රුවින් යොත් වර්ණ දාලා වේන. දැන් අන්තිම දවසේ කනකොක් පාටින් හැන්දෑ යාමේ තුනටම ඇඳුම වෙනවා. අහගෙන ඉන්න කට්ටිය ඇඬුවට දෙන්න හදන්නේ රබින්ද්‍රනාත් tagore ඔබ වැදුවනම් දැනගන්නේ කොහොම මැරෙනවා. ඉතින් ඒ වගේ අපි ආයාසයෙන් ඇති කරගත්ත මේ සමාධිය Tamange අතේම මැරෙනවා දැකලත් නෑ මම මැරුණාට කමන්නේ ඔය සදාකාලික වෙනසක් නෙවෙයි මට ආයෙ නැගිටවන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවනම් ඒකට අපි කියනවා සෙල්ලක්කාර සමාධිය එහෙම නැත්නම් විපස්සනා සමාධි. ඒ සමාධියේ තියෙන එකනාගේ සමාධිය වැඩෙන්නෙම කැඩෙන වාර ගන්න වැඩෙන්න වැඩෙන්න. කැඩෙනවල අලුතෙන් හදන්න පුරුදු වෙනවනේ. පරෝපදේශ රහිතව. ඒකට යදන්න මේ සමාධිය කියන එකත් අනිත්‍යයි. කැඩෙනවා. කැඩනට පස්සේ හදන්න පුළුවන්කම සමාධිය නෙවෙයි ප්‍රඥාව, වීර්යය. නැත්නම් සතිය. ඒ ටික නැති වෙන්නේ සමාධිය කරනකොට. හැබැයි පළවෙනි එක නම් සමාධියට තියෙන අධිකාතාව නිසා කැඩෙනකොට අර තේරම හොදපාළුවට ලක් වෙනවා. ඉතින් මම තවත් එකක් කියනවා ඌට තමයි මම බැනුම් ගන්නනේ. අර තමත සමාධියට ඥාන සමාධිය කියනවා. මේකට පිරිමි සමාධිය කියනවා. මම දන්නවා මම දන්නවා ෂුවර් මම දන්නවා. ඒක තමයි වටිනා කතාවක් නන්දේ. <laughs> ඉතින් මම ඕක කියන්න ගිහලා අමරාවතියේදී අමරාවතියේ නන් කෙනෙක් ඒ මූණ රතු කරගෙන නිල් පාට වෙලා කෙලින්ම මට යුද ප්‍රකාශ කරා. ප්‍රකාශ කළා කිව්වා ස්වාමීන් වහන්සේ අපි මේ බටහිරේ ඉපදිලා මේ කෙස් බාණ්ඩ අපි දීපු ෆයිට් එක අම්මට තාත්තත් එක්ක ඒක ලියලා මෙතෙන් ඇවිල්ලා ඔබ වහන්සේ ආවට පස්සේ කියනවා පිළිවිඳ විතරයි විපස්සනා තියෙන්නේ නිවන් දකින්න පුළුවන් නේ කියලා. මොකද්ද මේ කරන කතාව කියලා. මම කිව්වා මේ සමා වෙන්න මේ ඉංග්‍රීසි භාෂාව මගේ භාෂාවක් නෙවෙයි. ඔයගොල්ලගේ ඉගෙන ගත්තේ. වැරදුනට ඕකට කියන්නේ කොහොම මැස්කියුලිනිටි ෆෙමිනිටි කියලා. ඥාන වේදම කියන්න එපයි කිව්වා. ඇහුන්නේ ඇහුන්නේ ඇහුන්නේ. ඥාන සමාධියේ නෑ නෑ ඥාන සමාධියේ සූස්තියට ළඟයි. ඉතින් ඒක කියනකොට සමහරු කියනවා මේ ගෑනු ඉන්නවයි කියලා පිරිමිණක තින් ඉපදිච්ච. උණ්ඩ විපස්සනා හරියනවා. බලන්න ඕනේ තැනක විපස්සනා කරන අල්ලන ගෑනු જાතිය උන් මට හරි ආසයි. මමත් උන්ට හරි ආසයි. ගෑනු ආදරය කරන්න විතරයි පුළුවන්. වැඩ ගන්න බෑ උන්ගේ. අර ගෑනු සමාජයේ තියෙනවා. හරියට ආදරය කරගෙන ඉන්න පුළුවන්. සල්ලපනොම වංශාන්ත සේසෝමි ගුණේනා තේසෝමි ඇති වැඩන්නේ අපා. අර වෙරිම නැගිටිවිතේ උන්ට පොළවේ ගහ ගහ වැඩ ගන්න. මොකද උන් උන් ළඟේ අනිවාර්යයෙන්ම සමාධිය කැඩෙනවා. එතෙන්දි තමයි මම බලන්නේ මේ මනුස්සයා භාවනා කරන එකෙද්ද මට වාර්තා කරන්නේ මූණ අට කරගන්න no hope. වැඩ නැහැ කියලා වැඩ නැහැ. මොකද එයා හැමදාම අබ්බැහියක් තියෙන මේ සමාධි බොහොම ආයසෙන් උපදෙපා. ඒක නැත්තම් නැහැ. ඒක තමයි සම්භාවනා කරන්න කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඒක නැතිකරන්න කොච්චර උත්සාහ කරා. හැබැයි බුදුරජාණන්සේ ඒ සමාධියේ තියෙන රසය ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ තියෙන්නේ සම්මා සමාධිය. මේක කැඩෙනවා. කැඩනකොට හදන එකයි පෞරුෂත්වය කියන්නේ. ඒකයි ක්‍රමසහවිදි කියන්නේ. ඒකයි ප්‍රතිපදා කියන්නේ. ඒකයි ශිල්ප කියන්නේ. ඉතින් ඒක ගැන බලාපොරොත්තු කැත්තෙම නෑනේ කැඩෙනකොට අඬනවනේ. යාට කියලා දෙන්න නෑ. කැඩුනට මිනිස්සු සදාකාලික හානියක් වෙලා නෑ. අමුද්‍රව්‍ය තියෙනවා. ඕකෙන් ආය හදපන්. ඉතින් අසජි හාමුදුරුව හොඳටම අවධාන වේලාවේදී ධ්‍යාන හතරෙන් ඔක්කොම රෝගය යටපත් කරන හිටියා. අනේ මරණ මොහොතේ එනකොට ධ්‍යානයක් නැති වුණා මරණ වේදනාවයි දරා ගන්න බැරුව බුදුරජාණන්සේට පණිඩක් ඇරියා මට මොනම හෝප් එකක්වත් නැහැ මම බලාපොරොත්තු සුන් වෙලා බින්දුවට බෑ ඉතින් බුදුරජාණන්ට හොඳ වෙලාවට අපේ හොඳ වෙලාවට වඩිනවා එනකොට මර ඇඳේ නැගිටින්න බලනවා බුදුහාමුදුරට වරීට වශිකරා අසජි දාගන්න එපා ඉන්නේ බොහොම අමාරු අවස්ථාවක. ඇදී හැතපිලා ඉන්නවට රෝගයක් තියෙන නිසා මට ස්තුති කිරුවේ නැතුවට එහෙම නැත්නම් වෙන දෙනතර ප්‍රශ්නයක් නැහැ කියලා බුදුරණන්සේ ඒකේ දීලා කියන මොකද පස්සේ අනේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම පැවිදි වෙලා ධ්‍යාන ලැබල මට එන හැම ප්‍රශ්නයකදීම මම මේ සමාධියට ඉස්ස දාලා බේරුවා. මේ මෑතක් වෙනකන් තිබුණා. දැන් බලන්න මම දන්නවා තව පැය කාණකේ මම මැරෙනවා. එකම සමාධියක්වත් නැහැ. මුළු ඇඟම වේදනයි. පුදුමාකාර දුකක් ඇති වෙනවා මෙච්චර හදාගත්ත සමාධිය දැන් නැහැ නේ. දැන් මට උදව්වට තියාගෙන හිටපු දෙයි. ඒතර පුත්‍රජානනාචි අහනවා මහා අස්සජී මේ අනෙකුත් ශාසනවල වගේ සමාධියම අවසාන ඵලය කියලා හිතාඳු මෙච්චකල් මහානකම් කෙරුවේ. සමාධියද කෙලවර කියලා හිතාන්නේ. මේ සීලෙට මොකද වෙලා තියෙන්නේ? සීලෙට නම් මොනක්වත් වෙලා නැහැ. එහෙනම් මිනිස්සු සීලේ තියෙන මිනිහට ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන් නේ. සීලේ කැඩලා නැහැ නේ. සමාධිය නිෂ්ඨාව කරන දෙහිටිය කිය. ඒ ටික අහනකොට rahat වෙනවා. රහත් වෙලා වෙනවා පාන. ඒක ලොකු සංචෝය සමති විදර්ශනා භාවනා මාර්ගය ඇදලා දාලා පෙන්නලා තියෙනවා. මේ අපි සමාධිය දෙන්නම් කියලා තමයි රිට්‍රීට් වල කට්ටිය ගෙන්නන්නේ. ඇත්තටම ඇඩ්වර්ටයිස් කරනකොට කියනවා ඒක. එන්න සූස්තියක් දෙන්නම්, ඒට ආතල් එකක් දෙන්නම් කියලා. ඉතින් කට්ටිය ආතල් එකට එනවා. ආපුවම මෙන්න සෑන්ඩ් ප්ලයිස්. ඕන්න අනිකාණ්ඩ වැසිකිලියක් නැහැ ළඟ. ඉතින් කච්චල් තමයි. ඉතින් කියනවා මේක තියේදී කොහොමද ওই සමාධියක් ගන්න දවසලා කියන මොනවද මේකේ තියෙන gedara හිටියන රැයට කාලා බුදියන්න තිබ්බා මේක මඟුලයි කියලා. අද කාට හරි කිව්වත් එම හරි. ඔය කැඩුනට දරුවා හදන්න පුළුවන් බලවන්. අතනත් බලපන් මෙතනත් බලපන් කියලා ඒක ඩිංගිත්තක් දශමයක් අපමල් රේනාවක් හදලා දුන්නා නම් උගලට අම්මා අපවත් දුන්නේ නැති දායදයක් අපි දෙන්න හදන්නේ. ඒක ඒක විකිනෙන බඩුවක් නෙවෙයි. ඇත්තටම නංගි පෙන්නලා අක්ක දෙන එක කරන්නේ. හම්දුනේ මේ දැන් හම්දු දේශනා කරා ඇති වෙනකොට සැපයි නැති වෙනකොට දුකයි කියන. දැන් විපස්සනා භාවනාවේදී අපි කොහොම හරි ත්‍රිලක්ෂණේ අපිට අවබෝධ වෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මම හිතන්නේ මම හරි කියලා. එතකොට දැන් හම්දුනේ හුස්ම රැල්ල දිහා අපි උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට හුස්ම රැල්ල නැති වෙනකොට ඇයි දුකක් දැනෙන්නේ? දුකක් නෙවෙයි මේ. උපේක්ෂාවෙන් බලන් හිටියා නම් අපි ඇලිලා ගැටලා නැත්නම් අපි හිතන්න හුස්ම අල්ලවෙන් අල්ලගන්න බැරි කෙනෙක් හිටියා කියලා භාවනාදී ආනපනිය අහුවෙන්නේ නැති කෙනෙක් හිටියා. එයා ඉතින් බොහොම අමාරුවේ මොනවා හරි දහං ගැටයක් දාලා ආනපනිය ඇල්ලුවා කියලා හිතන්නේ ලොකු සතුටක් නේ යාට දැන්. දැන් ඔක්කොමල බුදුහාමුදුරු බුදුනේ ආනපනිය ඔන්න මට බැනවා. දැන් ඕක නැති වුණාට පස්සේ මනසට දුකක් එනවනේ. ආයාසයෙන් උපේපු කෙනෙක් නම් නැති වෙනකොට දුකයි. ඒ වගේම හොඳට ආහනපානෙ දැනෙන කෙනෙකුට සමාධිය ඇති වෙලා නැති වෙනකොට ඒකත් දුකක්. දුක. ඒකට මගේ බබානේ. ඒ ඒ මම කියා ගැනීම හතර මේක තියෙන්නේ. ඒකට නයි දුක ඇති වෙන්නේ නේද? එතකොට බුදුරජාණන්සේ සඳහන් කරන ඔය ඔය සැපයි ඔය දුකයි 100ට 100ක්ම සමානයි සමානයි. මේ ලෝකේ මොනම සිද්ධියකවත් සැප දුක ඇති වෙනසක් නැහැ. බලන බැල්මේ හැටි. සැප දුක නීති පෙරලේ රියතකලිත ලෝකේ. ඒක එක රෝදේ කරකිනවා. ඉතින් අපිට තැපම හොයනවනම් පේන්නේ දුකමයි. ඒකට හන්දනේ අනාත්මතාවය කියන්නේ මේ කරන්නේ මම කියන කෙනෙක් නෑ එතන කියන එක. ඒක එහෙම සිදුවෙන මේ මේ න්‍යාය ධර්මික න්‍යාය ධර්මෙ මැල්ලුවා නම් සමස්තය ඇල්ලුවොත් කවදාවත් අනත් වෙන්නේ. ඒක කොටසක් මම කියා ගන්නවා. ඒක කියනවා විශාල ගලන ගඟක එක දිය පිහිරක් විතරක් ඉක්මනට යන්න ගියොත් දියසුලියක් ඇති වෙනවා. එක දිය පිහිරක් විතරක් ඉස්සරහට ගියොත් දියසුලයක් ඇතන. ඒ වගේ තමයි මේ මොන සමස්තය ඇල්ලුවොත් අපිට කිසිවක ප්‍රශ්නයක් එන්නේ විදිහ. මොකද සමස්තය ඉතින් අපි ගමන් කරන එකක් නෙවෙයි. නමුත් මේ සමස්තය කොටසක් අල්ලනවා. මේක මගේ වැයික්‍ය, මේක මගේ අධිරාජ්‍ය, මේක මට ඕන විදිහට ඕනේ කියලා. ඒතරේ සමස්ත කොටස මම කියා ගන්න. හැබැයි කොහෙද බවුන්ඩරි කියන එක දන්නේ ඒ කොටස් කර ගැනීමට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁 කියලා කියන්නේ කොටස් කරලා ගන්නවා මේක. සමස්තය බලන්න බෑ යාට. මොකද එයාගේ මනස හරි පටුයි. එයා ඉන්න ශේෂ්ත්‍රය ආරක්ෂාව පිණිස තමන්ගේ ගඳ ගස්ව ගන්නවා. කුකුළු ඉන්න තැන කුකුල් ගඳ ගස ගන්නවා. ඌරෝ ඉන්න තැන ඌරු ගඳ ගස ගන්නවා. එළුව ඉන්න තැන එළුව ගඳ ගස ගන්නවා. අපි හඩු ගඳ කියලා කියන්නේ. ඔය ඌරිලා වෙන තැන උන්ගේ ගඳ ගස. ඒක උන්න හරි ආසාවක් තියෙනවා. ඒ වගේම මේ මුළු සමස්තය බලන්න අපිට බැරිකම නිසා බැරි නන්නේ ඇත්තටම ඕනේ නම් කරත හැකියි. නමුත් අර කොටසක් අල්ලන්නේ ඒක අල්ලගත්ත මදිවට ඒක මම කියා ගන්න හදනවා. ඉතින් අල්ලගත්ත දවසේ ඉඳලා මේ මම කියාගන්න ගන්න ප්‍රයත්නය යම්තා අසාර්ථකද එහෙම නැත්නම් ඒක තත්ත්‍ය දෙවෙන නොවන දෙයක්ද ඒ තාක් විඳවනු පුළුවන් නම් සමස්තයට යාවෙන්න ඒ කියන්නේ ගංගා නම් ගංගේල මුහුදට යාවෙන්න මුහුදට යාවුනාට පස්සේ ආයේ මගේ කියලා රකින්න දෙයක් නැහැ නේ එහෙම නැත්නම් අපි හිතන්නේ මිනිස්සු වගේ ගැහන පිරිමි උඩ නරක හොඳ නරක ඔක්කොම තියෙන එක වෙනම දෙයක් නෑ. <clears throat> මිනිස්සු කියලා හිතන බෑ. ඕන තැනකට ප්ලග් වෙන්න පුළුවන්. නමුත් බැරි වෙලා හරි. අපි වර්ග බෙදයක් දැක්කොත් අපි ප්ලග් වෙන්නේ නෑ. මනසකම ඉන්නේ නෑනේ. ඒක නිසා බුදු දහම සඳහන් කරලා තියෙනවා මේ සංයෝග පරිయోగ විయోగ විయోగ සංයෝග විయోగ පරියාය සූත්‍රයේ මේ ලෝකේ මිනිස්සෙක් ගෑණියෙක් කියලා හිතා ගන්නවා නම් එයා හිතාගන්නේ මෙන්න මේ ලකුණු අටෙන් ඒ වැඩිම ඒකට පොහොර දම තමයි ඉන්න එක තමයි. ඒකෙන් අදහස් කරන්නේ පිරිමි පතනවා කියන එක. පිරිමෙක් හිතනවා මම පිරිමියෙක් කියලා. ඌට තියෙන ඒ ලකුණට විතර ඌගේ වැඩිම ඒක පෝෂණය කරනවා. හැබැයි ඒ කියන්නේ ගෑණියක් පතනවා කියන එක. ඒ ප්‍රාර්ථනාවේ සැපකුත් එනවනම් කවදා කොහෙන් ගැලවෙන්නද කියලා. බෑ උත්තරයක් තියෙනවා හැමදේම ඇති වෙන්නේ නැති වෙනව දන්නවනම් උද්‍යප්පේ ඥානින් එහා පැත්තට ඥාන පිරිමි නැහැ. තියෙන ශක්තිය ඒ ශක්තිය වලට අපි නන්දාගෙන ඒ ප්‍රශ්නිකුත් නෑ මේ මේ නාඩගමට ඇඳලා ඉන්නවා මම උඹ උඹ යස මම සුබ ප්‍රශ්නයක් නෑ රජුරෝ යා මෙයා දොඩට බය ටික වෙලා ගියා දොඩට බය සිංහාසනෙට යනවා රජුරෝ ගේට්ටුනේ ඒක ප්‍රශ්නයක් නෑ එතකොට දන්නවා වෙන නාඩගමක ඉන්නේ කියලා නමුත් මේ නාඩගම රියලිස්ටික් කරගත්ත ගමන් වැඩේ අසසහසුබ වෙනවා අපි යන් දීගා කරේ යමහා ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේ යෙදීමේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරන අවස්ථාවේදී වෙනත් අරමුණු සිතට එමින් භාවනාවට බාධා පැමිණි. පියවර 20ක් පමණ සතියෙන් සක්මන් කළත් එය නොකඩී තබා ගැනීමට අසීරුය. එම නිසා වම දකුණ ලෙස මෙනෙහි නොකර අරමුණු වලින් තොරව ගමන් කිරීමට සිතාගත්මි. මෙම ක්‍රමය නිවැරදිද? සක්මන් භාවනාවෙන් වේවිත්තේද අපගේ සිතුවිලි පාලනය කිරීමමද මේ මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. ඔය මෙතන වැරදි මත දෙකක් මත රචනය ගොඩනගලා තියෙන්නේ. භාවනා කරනවා කියන්නේ හිතවිලි පාලනය කරනවා කියන එක වන්නස් හිතවිල්ලක් එහෙම එකක් කිසිම තැනක නැහැ. ගොඩනෙක් හිතන්නේ මට කවදා හරි හිතවිලි නැද්ද දවසේ මං ගිහලා භාවනා කරන්න මේ හිතවිලි තිනකම් බෑ කියලා. එහෙම නැත්නම් කියනවා මේ භාවනා කරපු ගමන් හිතවිලි නතර වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා පුදුමාකාර දුකක් විඳිනවා. දෙක දැන් ආනාපානේ කියන අරමුණ අරගෙන සතිය පවත්වන්නල් දෙනවා කඩ කඩ වෙලා යනවා. මම ඇවිදිනවා කියන එක අරගෙන ගියාම කඩ කඩ වීමේ බාධා අඩු වෙලා තියෙනවා. මේ දෙකෙන් කොයි ඉරියව්වේද වැඩියෙන් සතිය පවතින්නේ කියලා මට තේරෙන්නේ නැහැ කරපෙන්නා. ඒ වචනේ කියන්නේ නැත්තම් මට මේකේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. Tamange sati ධාරාව වැඩිපුර වෙලා පවත්ත ගන්න පුළුවන් උනේ ආනාපාන වශයෙන් බලනකොටද නැත්නම් සමස්තයක් වශයෙන් මම ඇවිදිනවා කියන ඉරියව්ව ඉන්නකොටද කියලා මම අහනවා ප්‍රශ්නයක්. මේ මට මොකද ඇත්තටම දැන් පරයන්කේදී හොඳට භාවනා වැඩෙනවා කියලා දැනෙනවා. ඒ වුණාට සක්මන් භාවනාවට එහෙම දීර්ඝ කාලීනව කියන්නේ සෑහෙන වෙලා යන කයක වෙන්නේ නැහැ හරියට. මම සක්මන් භාවනාව වැඩිපුර කරලත් නැහැ. ඉතින් මම ඉක්ම දැනගන්න ඕන සමිනහස මේ අර පියවර 20ක් විතර මට යන්න පුළුවන් සතියෙන් ඒ වුණාට ඊට පස්සේ ගොඩාක් සිතුවිලි එනවා හිතට ඒක පිටත් යනවා ඊට පස්සේ මම දැනගන්නවා හැබැයි මම සිතුවිලි පිට මේ කියන්නේ මම භාවනාවේ නැහැ කියලා ආයේ නැවතත් භාවනාවට යොමු වෙනවා ඒක නිවැරදි ක්‍රමයක් තමයි ඔබ වහන්සේගෙන් මේ නිවැරදි ක්‍රමයේ වශයෙන් යෝජනා කරලා තියෙන්නේ එහෙම වම දකුණ වශයෙන් බලන්නේ නැතුව යන බව නිකන් දැනගෙන කරනවා මේ දෙකෙන් Tamanට හිතෙන්නේ වැඩි වේලාව සතිය පවතිනවායි කියලා. හිත දෙස් දෙන්නේ නැතුව පවතින්නේ මේ පොදු වශයෙන් මම ඇවිදිනවා කියනකොට නැත්නම් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යනකොටද? පොදු වශයෙන් ඇවිදිනවා කියන්නේ. ඒක කරන්න. සාමාන්‍යයෙන් කියන්නේ ඒක තමයි උපදේශයේ. Taman සක්මන්ට ගිහිල්ලා ටිකක් එහාට මෙහාට ඇවිදින්න. මම දැන් ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිනවා. ඒකේ හිත ඇල්ලුවාට පස්සේ ඒක ඇතුලේ තියෙන ඉනර් සර්කල් එකක් තමයි වම දකුණ කියන්නේ. ඒක ඇතුලේ තව ඉනසකල්ලා තමයි ඔසවනවා තබනවා කියන්නේ. ඒක ඇතුලේ තියෙන තව ඉනසකල්ලා තමයි ඔසවනවා යවනවා තබනවා. ඒක ඇතුලේ තියෙන තව ඉනසකල්ලා තමයි ඔසවන්න හිතන ඔසවනවා යවන්න හිතන යවනවා තබන්න හිතන තබනවා. ඒක නිසා අපිට බුල්සයි එකට තියන්න බැරි වුණාට ටාගට් කරන්න බෑ ලෑල්ලට වදිනවා නම් ආධුනිකයට ඒක ලොකු සාන්තියක්. මොකද උංගව ආධුනිකයෙක් අර මේ අනුපූර්ව ප්‍රතිපදා කරන්නේ. පටන් ගන්නවා මැද තැනකින්. ඒ යා නුසුදුසෙක් නේ. යාට පුළුවන් ආපහු රිවර්ස් ගියර් එකට දාලා මම ඇවිදිනවා. මම ඉඳගෙන නෙවෙයි. ඒක අල්ලගත්තට පස්සේ තේරෙනවා විදින බව දන්නා තාක්කල් ලකුණු 100 100ම ලැබිලා. ඒතකොට හිත තියෙන හිත තියෙන ස්පාසුවේ කරගන්න බැරි වැඩක් කරලා පශ්චාත්තාප වෙනවට වැඩිය මේකට අපේ ගණන් සර් කිව්වේ මං එච්චර ගණන් කොට දාගන්නේ මැට්ටා. විභාගෙට ගියාට පස්සේ ලේසිම ගානකටම හදපන්. ඒතුළු වල ජොලියක් එනවනේ. ඊට පස්සේ ඊගාව ගාන ගන්නේ. මේ ගණන් පත්‍රය දව අම්මට උඩ මේක දව හුම්ම ගන්න බැරි වුණා කිව්ව ගම ඉවරයි. ඩාඩි වැටෙන්න ගන්නවා සට සට ගාලා මගේ ප්‍රශ්න පත්‍රය හැමදාම බ්ලේන්සුවක් කියලා වාඩි වෙනවා. ඉඳ ගන්නකොට ඩාඩි දානවා. දන්න නොදන්න මොකොත් නැහැ. මේම කිව්වා දැන් ඉතිහාස ප්‍රශ්න පත්‍රෙට ගියාම ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඒව අහලා තියෙන. ඉතින් ඔබ දන්නවනේ. ඉතින් ඩාඩි දාන. එහෙමනේ දන්න දැනින් පටන් ගන්න. ඒක මිනාස දැන් වම වම දකුණ එහෙම මෙනෙහි නොකර අපිට තබනවා තබනවා කියලා එහෙමත් ඒ තමයි පොදුවේ. දෙකම එකට. ඒක මෙහෙම නිකන් ටෙක්නිකල් වර්ඩ් එකේ කියනවා. ඇවිදිනකොට වම දකුණ දෙකම එක පියවරකට ඇවිදිනවා කියලා අපි බාර ගන්නවා. ඇවිදීම එක මෙනෙහි කිරීමක්. ඇවිදිනවා ඇවිදිනවා. ඉතින් දැන් මේක පදන් උණයි කියලා හිතන්නකො මේක ඇල්ලුවා. මේකට අපි එළඹවා ඊට පස්සේ අපිට තේරෙනවා දැන් ඇවිදින බව දන්නවනම් ඊගාව ආභ්‍යාය තමයි ඇවිදීම දෙකට දාලා මෙනෙහි කරන වම දකුණ. වම දකුණ. එතකොට ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දැම්මා වගේ. ගියර් එක. එතකොට පෙට්‍රල් පිච්චෙනව අඩුයි. වේගය වැඩි දැන්. එතකොට දැන් වැඩ දෙකක් ඒ කියන්නේ two dimension වැඩ කරනවා. දැන් මේක ගියාට පස්සේ හරියේ නෑනේ. ආපහු දාන්න එකට. මම ඇවිදිනවා. හරියනවනේ. එහෙනම් කියන්නේ වම ඔසවනවා තබනවා. ඔසව දකුණ ඔසවනවා තබනවා. එතකොට four dimension යනවා. එහෙම නැත්නම් මෙහෙම තියෙතරයි. ඇවිදිනවා කියන පොදුවේ හෝල්මනේ අනේක විතරයි පේන්නේ. gediya පිටින් ඇවිදිනවා කියලා අපි ඔකට කියනවා. ඊට වම දකුණ කිව්වට පස්සේ මෙයාට ඩිස්ක්‍රිමිනේටරි නොලෙජ් එකක් ඕනවා. වමයි දකුණයි වෙන් කළ අඳුරන්නේ කොහොමද? වමට දකුණ වෙනස් වෙන්නේ කොහොමද? මිනී කරන විතර නෙවෙයිනේ. වෙනේ කියන විතක්ක නම් මේ ਵਿਚාරය තමයි වම දකුණ වෙනස් කරන බලන්නේ. දැන් ඒක සීසන් වෙලා. ඒකට පුරුදු වුණා නම් ඔසවනවා තමයි කියලා මිනී කරන විතරක් නෙවෙයි එසවීමෙන් තැබීම වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට තව තොරතුරු තොගයක් ලැබෙනවා. තව මිනී කිරීමක් වෙනවා. නැත්නම් ෆෝකෝල් මෙනෙහි කිරීම. මේක පුළුවන් නම් ඔසවනවා යවනවා තබනවා. ඒ හැම මෙනෙහි කිරීම පාසම වෙනස් තොරතුරු පැකට් එකක් හම්බ වෙනවා. ඒක ගන්න නැතුව මෙනෙහි කරලා ගිහලා වැඩක් නැහැ. එහෙම ගියාට පස්සේ ආට තේිනවා දැන් රූපේ වශයෙන් යන්න පුළුවන් මෙච්චරයි මේ එසවීමට ඉස්සලා එසවීමේ කැමැත්ත කියන එකක් පහළ වෙනවා. යැවීමේ ඉස්සෙල්ලා යැවීමේ කැමැත්ත කියන එකක් පහළ වෙනවා. තැබීමේ ඉස්සෙල්ලා තැබීමේ කැමැත්ත කියලා. ඒකට ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා. මේකේ කෙලවරක් නැහැ. මේ කරන්නේ ඩයිවර්සිෆයි කර කර අරමුණට හොඳට සමීප වෙලා අරමුණට ආසන්න වෙලා බලනකොට පේනවා මේකේ ක්‍රියාවක් කියලා gediyak ගත්තට ඉස්සෙල්ලා එහෙම එකක් නැහැ.